අපි ගිය වතාවේ කාය සූත්‍රය සම්බන්ධ කරගෙනයි දේශනා මාලාවක් විදිහට පැවැත්වුවේ. අද මේ සම්මේතික වෙලා ඉදිරිපත් කරපු මේ පාලි පාඨ කොටස සඳහන් වෙන්නේ සංයුත්ත නිකායේ ඛණ්ඩ වර්ගයට අයිති පංච වර්ගයේ සූත්‍රයේ. මේකට හුඟක් බෞද්ධයන් අතර ප්‍රසිද්ධ සූත්‍රය තමයි අනත්තලක්කන සූත්‍රය කියන්නේ. අනත්තලක්කන සූත්‍රය ඉතින් බොහොම දෙනා දන්නවා ඉතිහාසයේ. ඒ මොකද සරුවචන් වහන්සේගේ පඨම සම්බෝධියෙන් නැත්නම් සාරවත්ඥතාඥාව ලැබලා කිසිසල්ලාම් වාගේ විශේෂයෙන්ම කල්පනා කරලා බලලා කාටද මේ ධර්ම දේශනා කරන්න කියලා තුන් හතර වතාවක් සලකා බැලීමෙන් පස්සේ තමයි ඒ වෙනකොට හිටපු සුදුසුම පුද්ගලයා වශයෙන් මේ පංචවග්ගීය භික්ඛු සග මහණුන් කියලා අපි සිංහලට කියන්නේ පංචවග්ගීය භික්ෂුන් වහන්සේලා තේරුම් තෝරගත්තේ ඊට පස්සේ මෙසක් දවසේ ඉඳලා ඒ පයින් ගිහිල්ලා මිගදායේ කිසිපතනේ මේ පංචවග්ගීය භික්ෂු ස්වාමීන් වහන්සේලා හම් වෙලා ඒ සෙනසුරාදා පොයේ දවසේ තමයි ඉස්සල්ලාම ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරේ. ඒ ඒ සූත්‍ර අවසානයේදී ඒ පස්වක මහණුන්ගේ වැඩිමහල්ම වූ ස්වාමීන් වහන්සේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් මාර්ගඵලස්ත පළවෙනි ආර්ය උත්තමයා බවටපත් වුණා. එදා ඉඳලා ඒ ස්වාමීන් වහන්සේට අඤ්ඤා කොණ්ඩඤ්ඤ කියන නම ਸਰුවචනාංශේ පටබැඳා. ඇත්තටම එදා තමයි ਸਰුවචනාංශ ඉස්සල්ලාම තමන් සාක්ෂාත් කරගත්ත මේ ගැඹීරතර ධර්මය තවත් මේ ලෝකේ මිනිස්සුයෙකුට අවබෝධ කර දීමේ සර්වචනාංශයේ බුද්ධත්වයේ සම්බුද්ධත්වයේ සම්මා කියන උපාධි නාමය ලැබුණේ සම්මා සම්බුද්ධ වුණේ Taman ඒ වටිනා ගැඹුරු ධර්මය අවබෝධ කළා විතරක් නෙවෙයි තව කෙනෙකුට අවබෝධ කර දීමේ. මේ අවබෝධ කර දෙන වෙලාවේදී කටුවා සූත්‍ර ඒ සංග්‍රහ පොත්වල සඳහන් වෙනවා 18 කෙලක් බ්‍රහ්ම දේවකොල්ල මේ බඹතලේ මේ ඉදි කට්ටක් ගහන තරම් ප්‍රමාණයක් නැති වෙන්න වට වෙලා හිටියයි කියලා. ඒ බොහෝ දෙනා මාර්ගඵල ඥාන ලැබලා තියෙනවා. නමුත් අපිට මේ ඇහැට කන පේන මිනිස්සෙක් විදිහට ඉස්සල්ලාම කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ තමයි පළවෙනි වශයෙන්ම මාර්ග ඥාන ලැබුවේ යං කිංච සමුදය ධම්මං සම්බන්ධං නිරෝධ ධම්මං කියලා උන්වහන්සේ කරපු ඒ කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ කරපු ප්‍රකාශේ උන්වහන්සේ යම් කිසි ගැඹුරක් එදා විඳගත් සරුවචනාංශේ සතුටට අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත භෝ කොණ්ඩඤ්ඤෝ කියලා ධම්මනවා මේ කොණ්ඩඤ්ඤ ඥානවන්තෙක් අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණා කියලා. ඊට පස්සේ දවසේ ඉඳලා දවස් 5ක් සරුවචනාංශේ එක එක ස්වාමීන් වහන්සේ නමක් ළඟ තියාගෙන නැත්නම් එක ඒක ස්වාමීන් වහන්සේට එල්ල කරලා බණ දේශනා කරලා තියෙනවා. පළවෙනි දවසේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් ඊට පස්සේ දවසේ කොණ්ඩඤ්ඤ ස්වාමීන් කියලා තියෙනවා පින්ඩපාතේ කරගෙන තවත් කවුදෝ නමක් එක්ක ගිහිල්ලා වටේ පින්ඩපාත කරන පස් නමටම දාණේ අරගෙන ඉන්නේ. හය නමකට. අරගෙන ඉඳිලා අනික් කට්ටිය ධානය බණ කිව්වා. කීප දවසේ වප්ප ස්වාමීන් වහන්සේ දෙවෙනි දවසේ අර වාගේම මාර්ගඵල සෝවාන් මාර්ගඵලස්ත ආර්යෝත්තමයක් බාට පොන්නා. මහා නාම භද්‍රජී කොණ්ඩඤ්ඤ වප්ප බහානාම අස්සජී ආසේ එක එක ස්වාමීන් වහන්සේට දවස් පහක් බණ කියලා තියෙනවා. බණ කියලා පස් දිනාම ආර්ය අනාර්ය தත්වෙටපත් කරලා ශේක தත්වෙටපත් කරලා මෙන්න මේ කියන අනත්තරක්කන සූත්‍රයේ දේශනා කිරීමෙන් තමයි මේ පස් දෙනා වහන්සේලාම රහත් ඵලයේ පිහිටියුවේ. ඒක නිසා සූත්‍ර පිටකයේ හම්බෙන දෙවෙනි සූත්‍රය මේ ඉතිහාසගත දෙවෙනි සූත්‍රය පළවෙනි එක ධම්මචක්කප්පවත්තන සූත්‍රය නම් දෙවෙනි එක හම් වෙන්නේ අනත්ත ලක්කන සූත්‍රය කියලා. ඒ වුණාට ඒක ත්‍රිපිටක ග්‍රන්ථමාලාව පොත්වල බැලුවොත් හම්බ වෙන්නේ පංචවග්ගීය සූත්‍රය කියලා. ඉතින් මේ පංචවග්ගීය සූත්‍රයේදී ආරම්භක පාඩේ තියෙන්නේ ඒවම් මේ සුතං ඒකං සමයං භගවා බාරාණසියං වේරති ඉතිපතනේ මිගදායි සත්‍රකෝ භගවා පංචවග්ගීය බික්ඛු ආමන්තේහි බික්ඛවෝති. බදන්තේති තේ බික්ඛු භගවතෝ පච්චස්සෝසු. මේ සරුවචන් වහන්සේ මිගදායි මේ වැඩ වාසය වාසය කරන සමයේ පස්වක මහණුන් අමතලා මහණෙනියයි කියලා ආමන්ත්‍රණය කරා. ඒ ස්වාමීන් වහන්සලා එහි ස්වාමීන් වහන්සේ කියලා පිළිවදන් දුන්නාට පස්සේ තමයි ਸਰුවචනංශ මේ අපි අද මාත්‍රකාට තියාගත්ත මේ පාලි පාඨේ ඒ සූත්‍ර සාරයට බැස ගන්න. ඒකදී එක පාරටම ਸਰුවචන සඳහන් කරනවා රූපම් භික්කවේ අනත්තා. මහණෙනි මේ රූපය ආත්මයක් හරයක් ඇතිසහිත එකක් නෙවෙයි. රූපං අනත්තා. රූපං චෛතම් භික්කවේ අත්තා අභවිෂා. රූපේ යම් හේකින් මහණෙනි ආත්මයක් වුණා නම් හරීම ලස්සන පියවර වසර 3-4කින් තමයි චරවචනන්ද මෙතන මේ ධර්ම પરම්පරාවේදී දක්වන්නේ මහණ යම් හේකින් රූපේ ආත්ම ආත්මයක් වුණාන නයිදන් රූපං ආබාදාය සංවත්තේ මේ රූපය කවදාකවත් ආත්මය කියලා තමන්ගේ වශයේ පවත්න්න පුළුවන්කමක් තමන්ගේට ආණ්ඩු මාට්ටු කරන්න පුළුවන් දෙයක් ලකුණා නම් කවදාකවත් මේ රූපය ආබාධ පිණිස රෝග පිණිස කරදර පිණිස හේතන එකක් නැහැ කවුරුත් කැමති නැහැ ආබාධ ඇති කරගන්න රෝග ඇති කරගන්න ලෙඩ රෝග තත්ත්වයටපත් වෙන්නේ ඒ නිසා කවුරුත් තමන් රූපේ ආත්මය කියලා කියනවනම් යම් විදිහකට ඒ කියන කට්ටියටගේ වශයේ පවත්වන්න පුළුවන් නම් ආණ්ඩුමට්ටු කරන්න පුළුවන් නම් කවදාකවත් මේ රූපය ආබාධ පිණිස හිටින එකක් නෑ මොකද ඒ රූපය ආත්මය කියා ගන්න කිසිම කෙනෙක් ආබාධ රෝග වලට කැමති නෑ ලබ්බේතච රූපේ ඒතම් මේ රූපං හොතු ඒතම් මේ රූපං අහෝසීති ඒතම් මේ රූපං හොතු එවං මේ රූපං අහෝසීති එහෙම වෙනවනම් යම් විදියකට ආත්මයක් වුණා නම් මේ රූපේ මෙහෙම වේවා කියලා මේ රූපේ මට ඕන විදියට මෙහෙම වේවා මේ රූපේ මට මේ මේ විදියට මත්තට වේවා කියලා මේ ඒවට විධාන කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඉතින් විධාන කරන්න පුළුවන් ශක්තියක් නැති බවයි දෙවනි පාඨයේ සඳහන් කරන යස්මාජකෝ භික්ඛවේ රූපං අනත්තය යම් හේකින් මහණෙනි රූපය අනාත්මද තස්මා රූපං ආබාධය සංවත්තති. ඒ නිසා අපිට රූපය ලෙඩ වුණාට අපිට කරන්න දෙයක් නැහැ. ඒ රූපේ මගේ කියා ගන්න කියන කෙනාට රූපේ ලෙඩ වුණාට ආබාධ තත්ත්වයටපත් වුණාට රෝග භාවයටපත් වුණාට කරගන්න දෙයක් නැහැ. මොකද ඒ කියන කෙනාගේ වශයෙන්යි පවතින්නේ නැහැ. අසේ පවතිනවන අකමැති කවුරුත් කැමති නිසා රෝග වෙන්න රෝග නොවි ඉන්න ඕනේ නෑ රෝග වෙන්නේ වෙනවායින් කියන්න තියෙන වශයෙන් පවතින්නේ නෑ කියන එකයි නචලබ්බති රූපේ එවං මේ රූපං හෝතු එවං මේ රූපං මා ඕසීති මේ රූපේ මට මෙසේ වේවා මෙසේ නොවේවා ආදි වශයෙන් මේ රූපේ වශයෙන් පවත්න්න බෑ ඒ නිසා මෙතන පළවෙනිම තර්කයක් කොට නගනවා සරුවචන් වහන්සේ රූපය ආත්මය නෙවෙයි ආත්මයෙන් නම් ඒක ওই විදිහට ලෙඩ වෙන එකක් නෑ ඒ වගේම මේක මෙහෙම වේවා මේක මෙහෙම නොවේවා කියලා රූපේ විශේෂයි වශයෙන් පවත්න්න පුළුවන් ගතිය කාණ්ඩු මට්ටු කරන පොත ගතිය තියෙනවා. නමුත් මම කියනවා මහණෙනි රූපය ආත්මෙ නෙවෙයි ඒ නිසාම අපි ඉල්ලද වෙනවා මේ රූපය මෙහෙම වේවා මෙහෙම නොවේවා කියලා අපිට වශයෙන් පවත්න්න බෑ. මෙන්න මේක තමයි ඒ අනතරක්කන සූත්‍රයේ පෙන්වන පළවෙනිම තර්කයේ පළවෙනිම පුරුක. මේ වගේම උන්වහන්සේ වේදනා සංඥා සංඛාර විඥාන කියන සාමාන්‍ය අපි මේ නාම රූපයක් නම් හිතක් කයක් මිනිස්සෙක් රසඤ්ඤීමි සමනකේ කියලා සංඥාව සහිත මනස සහිත කයක් කියන එක විස්තර කරන්න ගන්න මේ පංච උපා උපාදානස්කන්ධයටම මේ වැකි වැල පාට දිගින් දිගට සඳහන් කරනවා. නමුත් මම හිතාගත්ත අද දවසේ අපි මේ රූපය පිළිබඳව මේ ਸਰුවචනාංශයේ විස්තර කරන ටික ඉදිරිපත් කරගෙන කොහොමද අපි මේ ਸਰුවචනාංශයේ අඳින ඉර දිගේ මේ ප්‍රතිපත්ති මාර්ගයේ දිගේ අපි මේ කරගෙන යන වැඩ තව තවත් හිත අලුත් කරගෙන දියුණු කරගන්න කරගෙන යන්න පුළුවන් වෙන්නේ කියන එක සාකච්ඡා කරමු කියලා. එතකොට අපි මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පංචස්කන්ධය ආරම්භයේ වශයෙන් කියනකොට මතක තියාගන්න ඕනේ ඒක සාමාන්‍යයෙන් රූප නාම කියන දෙකට තමයි හැරේ. එහෙම නැත්නම් අපි කියනවා සිත සහ කය. එහෙම නැත්නම් භෞතික සහ නාමික කොටස් කියලා. ඉතින් මේයින් මේ පංචස්කන්ධ කියන රූප වේදනා සංඥා සංකාර විඥාන කියනකොට රූපය පිළිබඳ යම් අවබෝධයක් ඇති නාමය පිළිබඳ අවබෝධයක් නැති ඇත්තන්ට රූපය එකක් වශයෙන් සලකලා නාමය හතරට කඩලා පෙන්නනවා. නාම කොටස් තමයි වේදනා සංඥා සංඛාර විඥාන කියලා කියන්නේ. නමුත් මේක පමණක්ම නෙමෙයි ක්‍රමේ මේට අමතර විවිධ ක්‍රම තියෙනවා. රූපේ තේරුම් ගත්තේ නැති, රූප තේරුම් ගත්තේ නැතුව මේ නාමය විස්තර කිරීමට වෙලා ගන්නතු රූපේ හොඳට විස්තර කරන්න ඕනේ නම් දැන් ඔය පුංචි රාහුල හාමුදුරුවෝ වගේ දැකපුවාම සරුවචනාංශය සඳහන් කරන්නේ ධාතුරෝ යම් පුරිෂෝ. රාහුලය මේ ධාතු හයක් තමයි මේ පුරුෂයෙක් කියන්නේ. මොනවද? පඨවි, ආපෝ, තේජෝ, වායෝ ආකාශ විඥාන. එතකොට පටවියාපෝ තේජෝ වායෝ ආකාශ කියන කොටස් රූපේ ඇති නැති බව පෙන්වන විඥාන කියන වචنين අර වේදනා සංඥා සංකාර විඥාන කියන හතරම එකට පිටු කරා. එතන රූපේ හොඳට විස්තර කරලා නාම කොටස් ඔක්කොම විඥාන කියන පදයට බහලනවා. මෙතන රූප පටවියාපෝ තේජෝ වායෝ ආකාශ කියන ඔක්කොම රූප කියන වචනේට දාලා අර විඥාන කියන වචනේ වේදනා සංඥා සංකාර විඥාන කියන හතරට කඩලා පෙන්නනවා. ඊට අමතරව ධාතු වශයෙන් හයකට කඩලා පෙන්නනවා. අජ්ජත් බහිද්ධා වශයෙන් නාම රූප වශයෙන් කඩලා පෙන්නනවා. මේක ඉතින් ඒ ඒ පුද්ගලයාගේ අධ්‍යාසය අනුව සරුවචනාංශයේ දේශනා විලාස. ඉතින් මේක අද අපි අද අපි ඉන්න මනුෂ්‍ය ශිෂ්ටාචාරයත් එක්ක බලනකොට දැනට ওই අවුරුදු 200කට විතර ඉස්සෙල්ලා බටහිරෙන් පැමිණිච්ච නව ශිෂ්ටාචාරයත් එක්ක මනුෂ්‍යයාගේ අධ්‍යාපනය සම්බන්ධ දියුණුවේදී උගා කාබාසය ලැබුවේ බටහිරට ඒවකට එහි පැමිණිච්ච බටහිර දර්ශන. මේ බෞද්ධ දර්ශනයේ මේ පැත්තට එළිය වැටලා තිබුණේ නැහැ. ඒක ආසියා කරේට තමයි ගොඩක් වෙලාවට එළිය වැටුනේ. බටහිරට එළිය වැටුනේ බටහිර දර්ශන කතෝලික ආගම පදනම් කරගත්ත බොහෝ විට දර්ශන. එවැනි දර්ශනවලදී මේ මිනිස්සේ කියන එක පුද්ගලයෙක් කියන එක දෙකට බෙදෙනකොට නාම කොටස රූප කොටස කියන එක එදා පිළිගන්න සිද්ධ වුණා. ඒ සිද්ධ පිනකොට ආගමික බලපෑමත් ඒ නිදහස් චින්තනයට ලක් වෙච්චි චින්තකව නැත්නම් විද්‍යාඥයෝ නැත්නම් අධ්‍යාපනඥයෝ අතර ගැටුමකට එන්න පටන් අරගත්තා මේක පිළිබඳව හොයන එක මිනිස්සයා කපල කොටල බලලා හොයන එක ඒක එච්චර මනුස්සයර තරම් වෙන්නේ නැහැ. ඒක මිනිස්සයා කරන වැරද්දක්. සර්ව බලධාරීත්වයට කරන හානියක්. එවැනි දෙයක් හොයා ගන්න පුළුවන් වෙන්නේ සර්ව බලධාරී දෙවියන් වහන්සේට පමණයි. මිනිස්සයා ඒකේ නිර්මිතයක්, නිර්මාණය කරපු වැඩේ එහෙම පවුරු කාලා බලන්නේ කොහොඳ නැහැ කියලා. නමුත් ඒක මේ හොඳට හරි නරකට හරි ඒ බටහිර චින්තකයෝ බටහිර අධ්‍යාපනඥයෝ දිගින් දිගට කරුණු හොයන්න යනකොට දැන් අද අද පාවිච්චි කරන වචන කියනවා මේ සයන්ස් නැත්නම් විද්‍යාව ප්‍රතිඵලදායක වෙන්න පටන් අරගත්තා යම් යම් ලකුණු මතින්. ඒ මොනවද? ඒ විද්‍යාත්මක පරිශන ඕන තැනක කරලා එකම ප්‍රතිඵලය ගෙන දෙන්න පුළුවන්. පරිශනේ නිර්මාණය කරාට පස්සේ ඒ නිර්මාණය ඕන තැනක පුපු කරලා පෙන්වන්න පුළුවන් ගැතිය නිසා ඒක මේ එක ආගමකට එක රටකට එක සංස්කෘතියට ගැළපෙ හිර වෙන්නේ නැතුව පැතිරෙන්න පටන් අරගත්තා. ඕන තැනක පෙන්වන්න දාන්න පුළුවන්. ඒ වගේම කිසි කෙනෙකුගේ අධිකාරියක් කරති පවතින්නේ නැහැ. ඒ පරිශන කරපු කෙනාගේ හැටියට ප්‍රතිඵල ලැබෙනවා කියන්නේ ගාම අර දේව නිර්මාණයට ඒකෙන් සෑහෙන බලපෑමක් ඇති වුණා. ඒ නිසා අන්තිමට දේව නිර්මාණයේ වාදීන් සිද්ධ වුණා යම් ප්‍රමාණයකට මේකකට ගැටුම නැතිකරන නාම කොටස රූප කොටස දෙක අතර බෙදා ගැනීමකට. ඉතින්දී තනි දෙකත් කියන ඒ දාර්ශනිකයා මතක් කරලා දුන්නා මේ නාම කොටස රූප කොටස කියන දෙකෙන් රූප කොටස පිළිබඳ හේවුවට ඒක දේවවාදයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. ඒ නිසා රූප කොටස හොයන එක භෞතික විද්‍යාඥයෝ කෙරුවට කමක් නැහැ. නාම කොටස් ගැන හොයන්න එපා. ඒක ඒ කතෝලික සභාව වග බලාගනි. රූප කොටස් බව හොයන්න විද්‍යාඥයෝ වග බලාගන්න ගියා. ඒ විද්‍යාඥයෝ පයේ පාරවල් ගහගෙන තමයි පටන් අරගත්තේ වැඩි. ගහගෙන ගහගෙන ගහගෙන ගහගෙන ගියා. ගහගෙන ගහගෙන යනකොට යනකොට යනකොට මේ දෙක දෙපැත්තට වෙලා තිබුණා. නාම කොටස් වෙනම භෞතික විද්‍යාව වශයෙන්, රසායන විද්‍යාව වශයෙන්, ජීව විද්‍යාව වශයෙන් බෙදුණා. අනිත් කොටස් නාම කොටස් গুপ্ত විද්‍යාව වශයෙන් ඒවා නිකන් මේ යද්දේශංගේ වැඩ එහෙම නැත්නම් මේ යද්දේශියංගේ වැඩ කියලා ඒක විද්‍යාවට ගත්තේ නැතුව පහුගිය අවුරුදු 200ෙම අපි කෑවේ විද්‍යාඥයෝ දීපු ලනු තමයි මාත් එකේ තමයි කාලා තියෙන්නේ ඒ විද්‍යාව පෙන්වපු හරියක් පෙන්වෝ භෞතික විද්‍යාව විතරයි එහෙම හොයාන හොයාන හොයාන යනකොට තාම ගැටුමක් ආවේ නැහැ ආගම්වාදීන් කියන්නේ දේව නිර්මාණවාදීන් සහ විද්‍යාඥයන්ගත ගැටුමක් ආවේ නැහැ නමුත් පසුගිය අවුරුදු දැන් 40 ගණන් වල වගේ ඉඳලා විශාල ගැටුමක් ගැටුමකට වැඩිය සංවාදයක් කිය හැකි ඇති වෙලා තියෙනවා භෞතික විද්‍යාවේ කොච්චර කෙලවරට ගියත් නාම ධර්ම පිළිබඳ හැඟීමකින් තොරව හිත පිළිබඳ අවබෝධ කරන්නේ නැතුව සුත්ත පැත්ත නැතුව භෞතික විද්‍යාව අංග සම්පූර්ණ නැහැ කිය. ඊට පස්සේ දැන් මේගොල්ලෝ මේ භෞතික විද්‍යාවේ විශේෂ සොයාගැනීම එක්ක මේ බලන වෙලාවේ අහන වෙලාවේ මේ හිතට ඇති සම්බන්ධතාවයත් එක්ක හොයන්න ගියාම දැන් අලුතෙන් විද්‍යාවට කියන්නේ චිත්ත විද්‍යාව කියලා. මයින්ඩ් සයන්ස් කියලා. මේ විද්‍යාව කියන එක අංශභාග දෙයක් බව ඒකාන්ත පැත්තක් පමණක් තියෙන බව. ඒ පැන්ත පැති දෙක මෙහිමයි කැඩෙන්නේ. එකක් භෞතික පැත්ත පමණයි. දෙක විද්‍යාව අනිවාර්යෙන් බාහිර ආවර්ති අනුන්ගේ දේවල් හොයනවා මිසක් තමන්ගේ පැත්ත බලන්නේ විද්‍යාව නාම ධර්ම පිළිබඳව වේදනා සංඥා සංඛාර විඥාන පැත්ත පිළිබඳව අන්ධයි. ඔන්නෝක නිසා එක තැන කරකැවෙන්න පටන් ගන්නවා. ඒක විශේෂයෙන් ওই රූප ධර්ම පිළිබඳව හොයපු විද්‍යාඥයන්ගේ මෑත කාලින සොයා ගැනීම වලින් විශේෂයෙන්ම පේන්න පටන් ගත්තට පස්සේ දැන් ඔය හිත ගැන හොයන්න පටන් ගත්තා. අපිත් මේ සූත්‍රයේ දැන් මේ නාම කොටස රූප කොටස් දෙකෙන් රූප කොටස ගැන විතරයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි අපි වේදනා සංඥා සංකාර විඥාන කියන නාම කොටස් අමතක කරනවා. ඒ අමතක කරන්නේ මතක තියාගෙන ඉන්න ඕනේ අපි මේ අර පසුගිය අවුරුදු 200 දී ඔය බටහිර විද්‍යාව හිතාගත් එකට නෙවෙයි අපි අනිත් දවසට අපි අනිත් එක කරමු. අදට කරනවා රූප ධර්ම පිළිබඳ. නමුත් ඒක පමණක් දැනගැනීමෙන් අංග සම්පූර්ණ වෙන්නේ නැති බව හොඳට මතක තියාගන්න. අපි අද කරන්නේ හේතු කීපයක් නිසා රූප ධර්මයෙන් පටන් ගන්න. එකක් තමයි සර්වඥාන්සේ දේශනා කරනවා රූපම් භික්කවේ අනත්තා කියලා සූත්‍රේ පටන් අරගන්නේ ඒකේ. මේ දේශනාවේදී අපි මේ මතු කර ගන්න හදන තවත් අදහසක් තමයි රූප පිළිබඳව යථාබෝධයක් ප්‍රාථමික අවබෝධයකින් තොරව ඊගාවට කතා කරන නාම ධර්ම දැනගන්න ශක්තියක් නැහැ කියන එක. ඒකට මත වෙන්න පුළුවන් වෙන්න වෙන්න පුළුවන් කියලා මත තියෙන පුළුවන්. නමුත් රූපේ හරහා නාමයට යාම තමයි ਸਰවඥාන්සේගේ සාමාන්‍ය පැවතිච්ච ක්‍රමය. ඉතින් ඒ නිසාත් අපි රූප ධර්ම කියන එක ඉස්සලා තේරුම් අරගන්න. තුන්වෙනි එක තමයි එහෙම ਸਰවඥාන්සේ කියන්න හෝ නාම ධර්ම පිළිබඳ අවබෝධ කරගන්න බැරි වෙන්න හෝ හේතුව රූප අවබෝධ කර කරන්න ලේසි. රූප ධර්ම පිළිබඳව අපි ඔය විද්‍යාවේ තියෙන කරුණුත් අරගෙන අපිට අවබෝධ කරගන්න ලේසි. අන්න ඒ තුලින් වඩා ගන්නා වූ සතිය සමාධිය තුලින් තමයි අපිට නාම ධර්ම පිළිබඳව ගැඹුරට ක්‍රමක්‍රමයෙන් යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා රූප ධර්ම වලින් පටන් අරගන්නේ පරිවචනසේ කියපු නිසා ඒකෙන් නැතුව නාම ධර්ම වලට යන්න බැරි නිසා නාම ධර්ම වලට යෑමේදී රූප ධර්ම ආරම්භක ආධුනික යෝගාවචරයට පහසු නිසා. ඒ නිසා රූපම් භික්කවේ අනාත්තා. රූපය අනාත්මයි. ඉතින් එතකොට ඇත්තට රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ රූප නාම කොටස් දෙකේ වගේ රූප කොටාසේ අනාත්ම බව සාමාන්‍ය කෙනෙකුට උනත් වේදනාවට වැඩිය තේරුම් අරගන්න පුළුවන්. ඒ මොකද මේ බාහිරයේ තියෙන පුතු බංකු, ඔය ගස්කල්, ඒව සේරම ආත්මීය ශක්තියකින් නැති බව, ආත්ම නොවන බව තෝරන කෙනෙකුට තේරුම් ගන්න. ඒක නිසා ඒවට කපනකොට කොට ඒව කෑ ගහන්නේ නැහැ, ඉන්ද්‍රි ගහන්නේ නැහැ. ඒ නිසා ඒව කපලා කොටලා තේරුම් අරගන්න පුළුවන්. නමුත් අපි යම් වෙලාවක රූප කියන එක විස්තර කරනකොට ওই භෞතික විද්‍යාව උගන්වන ඝන, ද්‍රව, වායු වශයෙන් කියලා රූප જાතියක් තියෙනවා. ඒවට කියනවා භෞතික රූප කියලා. සමහර වෙලාවට සිංහලයේ රූප කියලා කියනවා රූප සම්පත්තියට ලස්සනටත් රූප කියනවා. මේ වචන දෙකම අපි තේරුම් අරගන්න ඕනේ. මෙතනදී අපි පෙනෙන බව රූපයට ආව වර්ණ රූපය කියනකොටත් රූප කියනවා. එහෙම නැත්නම් මේ පටවිද ආපෝ තේජෝ වායෝ කියනකොටත් රූප කියනවා කියන එක තේරුම් අරගන්න. මෙන්න මෙතනදී මේ Tamange කය කියන රූපය ගත්තොත් මේ මගේ ඇඟ නැත්නම් මේ ඉස්සරහා ඉන්න කෙනෙකුගේ ඇඟ කියන රූපය ගත්තොත් ඒකත් මේ පටවිය ආපෝ තේජෝ වායෝ වලින් හැදිලා තිබුණට ඒක අනාත්මයි කියලා තේරුම් ගන්න කරගන්න එක එකක් අමාරුයි. ඒකට අපිට ඕන කරනවා ප්‍රතිපදාවක්, සීල ශික්ෂාවක්, සමාධි ශික්ෂාවක්, ප්‍රඥා ශික්ෂාවක්. එහෙම නැත්නම් ඒ අර විද්‍යාවේදී කරන විදිහට බාහිර ආවර්තියව බාහිර දේවල් මනමන යනවා වෙනුවට Tamange පැත්තට සජීවත් වෙන කෙනෙක්ගේ පැත්තට හරව ගන්නකොට ප්‍රතිපදාවකින් තමයි ඒක අල්ලා ගන්න පුළුවන් වෙන්නේ. මේ අපේ තියෙන කයෙත් තියෙන රූප අනාත්ම බව. ඒ අර කලින් අපි මතක් කරා රූප පිළිබඳ වැඩි විස්තරයක් සඳහන් කරන්නේ රාහුලෝවාද සූත්‍ර වගේ තැන්වල සරුවචන සඳහන් කරනවා ඡ ධාතුරෝ යම් පුරිෂෝ රාහුල කුලයේ මේ ශරීරයක් ගත්තාම මිනිස්සෙක් ගත්තාම ධාතු හයයි තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ ආකාශ විඥාන කියලා මේ පඨවි ධාතුව ගත්තොත් අජ්ජත් පඨවි ධාතු බාහිර පඨවි ධාතු පාට පඨවි ධාතු රේවේසා කියලා සර්වඥයන් සඳහන් කරනවා. තාවුලේ මේ ශරීරයේ ඇතුලේ දත් ඇටවල ඇටවල කෙස්වල දොම්වල ආදී තැන්වල පඨවි ධාතු තියෙනවා. මේ පඨවි ධාතුවම තමයි එළියේ තියෙන්නේ. එළියේ දෙකේ එළියේ ඇතුලේ දෙකේම තියෙන පඨවි ධාතු පමණමයි. දෙකම පඨවි ධාතු. ඒකට ආම්බෝ ධාතු තේජෝ ධාතු වායෝ වායෝ ධාතු කියලා ඒ කොයි එක ගත්තත් ඒවා අභ්‍යන්තර බාහිර වශයෙන් ඒ වගේ කිසි වෙනසක් නැහැ. ඒ වුණාට අපි දන්නවා දැන් අපේ ඇඟේ තියෙන මේ කොටස් මම කියා ගන්නා මේ කොටස් වලට දෙයක් රෝගයක් විවර්ණ වීමක් දුර්වර්ණ වීමක් වෙච්චාම අපි හරියට සැවෙනවා, අපි හරියට සැලෙනවා. ඒ වගේම ස්වරූප වෙන්න උත්සාහ කරනවා. ඒ වගේම ස්වරූපියන්ට ආදරය කරනවා. මේ සෑම දෙයකින්ම අපි ලේස ක්‍රමයට මාත්‍ර ක්‍රමයට මේ රූපය පිළිබඳව යම් යම් ආත්මීය හැඟීම් ඇති කරගෙන තියෙනවා. ඉතින් අන්නේ ආත්මීය හැඟීම අනාත්ම බවට කියන ඒක ප්‍රතිවිරුද්ධ පැත්තට යන්නේක එක දවසින් එක වරුවෙන් එක බණකින් කෙරෙන්නේ ඒක සඳහා අනිවාර්යයෙන්ම ප්‍රතිපදාවක් අවශ්‍යයි අන්නේ ප්‍රතිපදාව විස්තර කරනකොට අර සරුවචනන්සේ කලින්ම දක්වලා නාම රූප කියන කොටස් දෙකේ රූප කොටස් තේරුම් අරගන්න එක ලේසි ඒක තේරුම් ගන්න ඒක හරහා නාම කොටස් වලට යන එක ලේසි ඒ ක්‍රමයට යනකොටයි මේ වගේ තියෙන අනාත්ම බව තේරුම් ගන්න පුළුවන් නේ කියන වගේම තර්කයක් තමයි මේ රූප කොටාස වල ආපෝ තේජෝ වායෝ කියන මේ හතරෙන් වැඩි වැඩියෙන්ම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ වායෝ කොටාසය. වායෝ කොටාසයේ තියෙන ලකුණ තමයි කම්පන චංචල ගතිය. තලන ස්වභාවය. පිම්බෙන හැකිලෙන අදින දරණ ස්වභාවය. ඉතින් ඒක නිසා භාවනා කිරීමේදී මේ රූපය අනාත්මයි කියලා තේරුම් අර ගැනීම සඳහා කරන සීල සමාධි ප්‍රඥා භාවනාවල විශේෂයෙන්ම සමාධි භාවනා ප්‍රඥා භාවනාවලට මේ වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ඉස්සරහින් තියන්නේ. වායෝ ධාතුව සතියෙන් යුක්තව සමාධියෙන් යුක්තව බොහෝ වේලා බලා සිටීමේ ඒ වායෝ ධාතුවේ ඇති හැටිය යථා ස්වરૂපය අපිට දැනගන්න පුළුවන් වෙනකොට වෙනකොට තමයි ඒ වායෝ ධාතුවේ තියෙන අනාත්ම ස්වરૂපය දැනගන්නේ. ඒ අනාත්ම ස්වરૂපය දැනගන්නේ අනිච්චත්වයේ දුක්ඛත්වයේ හරහා. වායෝ ධාතුවේ තියෙන අනිත්‍ය භාවය, වායෝ ස්වභාවයේ තියෙන දුක් වෙන ස්වභාවය, වායෝ ධාතුවේ තියෙන මේ අනාත්ම ස්වභාවයට හේතු සාධක වෙන මූලික කරුණු. ආනාපාන සති භාවනා ගත්තත් ආනාපාන සති භාවනාවට අපි මුල් කරගන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. ඒ වගේම බුරුම භාවනා ක්‍රමය කියලා බිම්බිම හැකිලින් භාවනාවට ගත්තත් අපි මුල් කරගන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. සක්මන් කරනකොට වුණත් පයේ චලනවලට උදව් කරන්නේ වායෝ පොට්ටබ්බ ධාතුව. අන්නේ වායෝ පොට්ටබ්බ ධාතුවටම හිත යොදලා රූප බැලීම නතර කරලා, ශබ්ද හේම නතර කරලා, ගන්ධ රස බැලීම නතර කරලා ඒකටම හිත ධාන ගියොත් ඒකට තමයි ධානාපාන සති භාවනාව කියන්නේ. ඒ තමයි පිම්බි මැකිලින් භාවනාව කියන්නේ. එතකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේ එහෙම සතියෙන් යුක්ත නැතිව, සමාධියෙන් යුක්ත නැතිව මේ හුස්ම දිහා බලන කොටයි සතියෙන් සමාධියෙන් යුක්තව හුස්ම දිහා බලන කොටයි යම් වෙනස්කම් වර්ගයක් සිද්ධ වෙනවා. භාවනා කරන්නේ ඕනම යෝගාවචරයකට පරියන්කයක් හරි ගියා සාර්ථක වුණා කියන මට්ටමට සතිය සමාධිය හිටියන ඒ සතිය සමාධිය තුලින් මේ හුස්ම රැල්ල දිහාම බලන ඉන්නකොට ආස්වාද ප්‍රසවාස හුස්ම රැල්ල හෝ පිම්බීම හැකිලිම කියන ඒ වායෝ පොට්ටබ්බ ධාතු දිහා බලන ඉන්නකොට පුදුම විදිහේ පරිණාමයක් සිදු වෙනවා. ඒ හුස්ම රැල්ලේ වැඩපිළිවෙලේ පිම්බීම හැකිලිම වැඩපිළිවෙලේ වෙනස්කම් වර්ගයක් සිදු වෙනවා. අන්නේ වෙන වෙනස්කම් තුලින් තමයි අපිට සිද්ධ වෙන්නේ මේ රූප ධාතු වල තියෙන ඇති හැටිය කියන එක. ඇති හැටිය කියලා කියන්නේ පටන් ගන්නකොට සතිය පිහිටන්න ඉස්සර වෙලා සමාධිය නැතුව අද ඉස්සෙල්ලාම් භාවනා කරන කෙනෙක් කියලා එනවා. ඉඳ ගන්නකොට හිතේ තියෙන්නේ කෙලෙස් සහිත විසංවිධිත එච්චර කය කලස් වෙච්ච නැති හිත. අන්න එවැනි හිතකින් පේන රූපය රූපේ යථා ස්වરૂපේ නෙවෙයි. යථා ස්වરૂපේ දකින්න නම් හිත කීකරු වෙන්න ඕන. හිත සතිමත් වෙන්න ඕන. හිත සමාධිමත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ රූපය පිළිබඳ විවිධ මත අර තම තමන්ගේ කෙලෙස් මට්ටම් අනුව තම තමන්ගේ තියෙන පටලවිච්ච ස්වරූප මතින් මත ප්‍රකාශ කරනවා. ඒ මතින් එදා සරුවචනන්ත වැඩ ඉන්න කාලෙම පුරාණ කස්සප කියන ශාස්ත්‍රතුමා විශ්ව කරලා තිබුණා මේ ලෝකයේ මිනිස්සයෝ කෙලසෙන්න හෝ ලෝකයේ මිනිස්සයෝ විසුද්ධිය ලබන්න නාස්ති වෙන්න හරියන්න හේතුවක් නැහැ. අහේතුක අප්‍රත්‍යව මිනිස්සු පිරිසිදු වෙනවා. අහේතු අප්‍රත්‍යව මිනිස්සයෝ කෙලසෙනවායි කියලා. ඉතින් මහාලී කියලා බමුණෙක් ඒ මක්කලිගෝසාලගේ පුරාණ කස්සපගේ ගෝලෙක් ඇවිල්ලා සරුවචනන්ස ළඟට කතා කරනවා භවත් ගෞතමයන් වහන්සේ මේ පුරාණ කස්සප තෙමේ කිසිම හේතුවක් නැතුව සත්වයා කෙලසෙන බවත් කිසිම හේතුවක් නැතුව සත්‍යා විසුද්ධි භාවයට යන බවත් සඳහන් කරන ඔබ වහන්සේ මොකද කියන්නේ? ඒතකොට සරුවචනන්ස කියනෝනේ කෙලසීමට හේතු තියෙනවා මහාලි. ඒ වගේම විසුද්ධියට හේතු තියෙනවා. එතෙන්දි සරුවචනන්ස මේ අනත්ත ලක්ෂණ සූත්‍රය වගේ තර්ක ක්‍රමයක් කියනවා යම් හේකින් මහාලි මේ රූප කියන ධර්ම පටවියාපෝ තේජෝ කියන රූප කියන ධර්ම ඒකාන්ත දුක්ඛතහිතනම් ඒකාන්ත දුක අනුව යනවා නම් දුකටමපත් වෙනවා නම් සැපක් ගෙන දෙන්නේ නැත්නම් මිනිස්සු ඕක ඔච්චර අගේ ආඩම්බරේ කරන එකක් නෑ ඒකාන්ත දුක් නම් ඒකාන්ත දුකටපත් කරනවා නම් ඒකාන්ත දුක අනුව යනවා නම් සැප දෙන්නෙම නැත්නම් මිනිස්සු දුක ඔය රූප අනුව යන්නේ නමුත් මිනිස්සු රූප අනුව යනවා මිනිස්සු රූපයට කැමති වෙනවා රූපයට රාග කරනවා රාග කරලා ඒවත් එක්ක යෙදී ගත කරනවා ඒ යෙදී ගත කරුවට පස්සේ ඒ යෙදී ගත කිරීම නිසා මනුස්සයිත කෙලෙස. එන්න රූපය රූපේ වශයෙන් ගත්තොත් පිරිසුදුකමක් අපිරිසුදුකමක් නැහැ. මනුස්සයාට මේ රූපයත් එක්ක ගැටීමේදී ඇතිවෙනා වූ ආකල්ප මතින් රාගාදී හිතවිලි මතින් තමයි මේ මිනිස්යාගේ කෙලසීම සිදු වෙන්නේ කියලා කරුවචනන්සේ මතක් කරනවා මේ රූපය පිළිබඳව භාවනා නොකර මත එලි කරන්න ගියාම ඒ මත ප්‍රධාන වශයෙන්ම මේ සාස්වත දිට්ඨියට හෝ උච්ඡේද දිට්ඨියට කියන ඒකාන්තයෙන්ම සදාතනිකව පවතින ආත්මයක් තියෙනවා කියන මතයට හෝ එහෙ නැත්නම් මේ ජීවිතෙන් පස්සේ ඔක්කොම ඉවරයි කිසිම කළ දෙයක හොඳක් නැහැ නරක දෙයක නරකක් නැහැ කියලා උච්ඡේද වාදයට වැටෙන්න පුළුවන්. නමුත් ඒ දෙකට නොවැටි මේ රූප වේදනා සංඥා සංඛාර කියන මේ ධර්ම මතින් ඒවා වාගේ ඇති හැටිය දැක ගන්න නම් ওই විදිහට තර්ක වලින්ම හෝ රූප පිළිබඳව මත පිට දැනීමකින් හෝ ප්‍රතිපදාවකින් තොරව හෝ කරන්න බෑ. ඒ නිසා සරුවචනාංශයේ මේ අනතකන සූත්‍රයේ තව දාණේ සඳහන් කරනවා ඒ රූපය පිළිබඳව අපි කොහොමද ඇති හැටිය දැක ගන්න? රූපය පිළිබඳව කොහොමද අපි ප්‍රතිපදාවට ලක් කරලා මේක ආත්මද අනාත්මද කියලා තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥාණයට ලක් කරගන්නේ කියලා බැලුවොත් සරුවචනාංශ සඳහන් කරනවා යංකින්චි රූපං අතීතනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්දං වා කීනං වා පණිතං වා අන්තේවා දුරේවා සාන්තිකේවා යම් කිසි රූපයක් මේ විදිහට අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා ඇතුලේ තියෙන රූප වේවා බාහිර කාගහරි ශරීරයක නැත්නම් මහ පොළොවේ තියෙන රූප වේවා ඒවා ගොරෝසු ඕලාරිකං වා සුකුමං අගොරෝසු රූප වේවා සුකුම රූප වේවා ප්‍රියමනාප රූප වේවා අප්‍රියමනාප රූප වේවා හිත හිනං වා පණිතං වා ළඟ තියෙන රූප වේවා ඈත තියෙන රූප වේවා මේ ආකාරයේ ඕනම රූපයකට තියෙන පුළුවන් මේ 11 ආකාරයක් තියෙනවා. සබ්බන් රූපං නේතම් මම නේසෝ හමස්මි නේසෝ මේ අත්ථාති යථා භූතං ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දත්තබ්බා. මේ රූපය අපි ගත්ත මේ ඉස්සලා අපි අහුලා ගත්ත පඨවි ආපෝ තේජෝ වායෝ කියන එකේ වායෝ ධාතු. ඒ වායෝ ධාතුවේ අතීත ස්වરૂපේ, වර්තමාන ස්වરૂපේ, අනාගත ස්වરૂපේ, ඇතුළත කයේ වැඩ කරන ස්වરૂපේ, බාහිර ලෝකේ වැඩ කරන ස්වરૂපේ, ගොරෝසුට පේන අවස්ථාව, සියුම්ම සූක්ෂමව පේන අවස්ථාව, දුර වශයෙන් පේන අවස්ථාව, ළඟ වශයෙන් පේන අවස්ථාව, ඇතුළත පේන වෙලාව, පිට පේන වෙලාව කියලා මේ 11 ආකාරයේම මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මය නෙවෙයි කියලා ඒකේ ඇති ඇති හැටිය දැක ගන්නයි අපි මේ ඔය මතු පිටින් බලලා කියන කතාවලට ලක් නොවි භාවනාවට ලක් කරලා බලන්න හදා. ඉතින් අපි ඉඳගෙන ආනාපානෙට හිත යොදනවායි කියලා කියන්නේ ඒ ආනාපාන වායෝ පොට්ටබ්බ ධාතුවේ තියෙන ඒ සෑම ආකාරයක්ම අස්පනා පිට මෙතනදීම දැක ගන්න උත්සාහ කරනවා. මොකදද? ඒකේ ඇති හැටිය දැක ගන්න. ඒක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි කියන සංකල්පෙන් යුක්තව වායෝ ධාතුවට නිසින්ින්ද වැඩ කරන්න ඇරලා ඒකේ තියෙන්න පුළුවන් මේ 11 ආකාරය දැක ගන්නයි අපි මේ ආනාපාන සතිය භාවනා කරන්නේ. ඉතින් මේ පරියන්ක ඉඳ ගන්න ඉස්සෙල්ලම විනාඩි 5ක් විතර ගත්තා කොහොමද මේ පරියන්කයට ගිය කෙනෙක් ආධුනික යෝගාවචරයේ භාවනා කරන්න කියලා මතක් කරලා දෙන්නේ. ඒ කාරණාවල තමයි අපි ටිකක් තව පොහොර දාලා ගත්තොත් ආධුනිකයන්ට දවුවක් පිනිස මේ රූප ධර්මයා කෙරෙහි 11 ආකාරයේ බලනාසුලුව ඇති හැටිය දක්නාසුලුව මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන හැඟීමේ යුක්තව බලනාසුලුව වැඩ කරන්නේ කොහොමද? මේ වැඩ කිරීමෙන් කොහොමද මේ ආත්ම සංඥා වෙනකොට අනාත්ම සංඥාව ගන්නේ කියන එක අපි පොඩ්ඩක් විස්තර කරගන්න බලමු. අපි පරියංක භාවනාව කියලා කියන්නේ අපි සුදුසු පරිසරයක් තෝරගන්නවා මේ වගේ ආධ්‍යාත්මික පරිසරයක්. ඒ පරිසරයට ගිහිල් ඉවර වෙලා සරුවචනාංශික වචනෙම කියනවා නම් අරඤ්‍යගතෝ වා රුක්ඛමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ. අරණ්‍යකටෝ රුක්මලකටෝ මේ හිස් කාමභෝගින්ගේ හිස් තැනකට ගිහිල්ලා අපි ඒකෙන් අදහස් කරන්නේ මේ ඇහැට ආහාර කරන රූප දකින්න ගතියෙන් අපි වෙන් කරනවා. කනට සද්ද අසන ගතියෙන් වෙන් කරනවා. නාසයට ගඳ අහන ගතියෙන් වෙන් කරනවා. දිවට රසගතින වතිනේ වෙන් කරලා මේ කය කියන රූපයටම හිත යොදන්න ඕන නිසා අපි අනිකුත් ගිහි සම්බන්ධකම් ඥාති සම්බන්ධකම් වස්තු සම්බන්ධකම් අතාරින්. අතහැරලා හොඳට වාඩි වෙලා ඉස්සල්ලාම මුළු කයටම මුළු රූප කයටම හිත යොදන එකයි අපි කරන්නේ. හැම පරියන්කිට ගිහිල්ලා ඉඳගෙන ඉඳගෙන ඉන්න ආසනයේ සම්බර කිරීමේ. මේ කයට හිත යොදවන පංචස්කන්ධය කියන මේ රූප කොටසට හිත යොදවන. හිත යෙදුවට පස්සේ අපේ හිත හිටියානම් මම දැන් මෙතන කියලා කයේ එකෙන් අදහස් කරන්නේ ඒ වෙලාවේ හිත හිතවිලි දිගේ ගිහිල්ලා මනසේ පොළේ පටලැවිලත් ඒකේ ඉඳගෙන ඉන්න වෙහෙසකර විදිහේ වේදනක් නැහැ. බාහිරින් එන ශබ්ද නිසා කනට හිත ගිහිල්ලත් නැහැ. පිටට පේන රූප නිසා හිතට ඇහැට හිත ගිහිල්ලත් නැහැ. කයේ හිත හිටියානම් අපි ඒ වෙලාවේදී කරන්නේ මේ කයට හිත ගන්නවා කියන මේ පුංචි වැඩේ වෙනුවෙන් මුළු ලෝකෙම අමතක කරන එකනේ. මුළු ලෝකෙම අමතක කරලා කයට හිත ගන්නවයි කියලා කියන්නේ මම දැන් මෙතන කියන සතිය යන්තම් ලාවට පිහිටවන. ඒ වෙලාවේදී කයත් තියෙන්න ඕනේ හොඳට ස්ථිරධාරව. හොඳට පట్టල වෙලා මිශ්‍රේ තිබ්බ පිරමීඩයක් වගේ. නැත්නම් මේ දරුවචනාන්තික වැඩ ඉන්න රූපේ වාගේ කොණ්ඩ ගම් ගෙඩියක් බිම තිබ්බා වාගේ හොඳට පටල වෙලා තියෙනවා. පටල වෙලා තියෙන එක දිහා බලන්නේ. ඒක දිහා බලන්නේ ඉන්න එකත් ලේසි නෑ. හොඳට කරලා බලන්න විනාඩි 5ක් විතර පුළුවන් නම් ඉඳගෙන ඉන්න රූපේ දිහා බලනින්ද ඒත් තමයි. පුළුවන් වෙන්නයි අපි මේ අර අරණ්‍යගත වෙන්නේ, රුක්ක මූලගත වෙන්නේ නැත්නම් මේ වගේ ශූන්‍යagaraක් හොයාගෙන ඉන්නේ. හොඳට කායට පහසුකම් දෙන්නේ, විවේක තනක් හොයාගෙන හොඳට වාඩිලා ඉන්නකොට ඔන්න අපිට දැනෙනවා ඉඳගෙන ඉන්න බව. ඒ රූපේ තමයි ඒ වැටෙන්නේ. ඉතින් මේක විශාල ප්‍රදේශයක් නිසා මේ මුළු ප්‍රදේශයේම එකවර දැක ගන්න බෑ. අපි මේක ඒක පුළුවන් තරම් එක තැනකට ඒකාග්‍ර කරනවා කියලානේ සමාධිය කියන්නේ. විශාල එල්ලකට තියනවට වැඩිය දක්ෂකම තියෙන්නේ එක තිතර වෙඩි තියෙන එක. ඒ නිසා මුළු කයෙම තියාගෙන හොඳට බලන් ඉන්නවා. මේ කයේ වැඩපිළිවෙලෙන් යටි කය බොහොම නිෂ්ක්‍රීය ක්‍රියාකාරියක් කරන්නේ. උඩු කය තමයි සක්‍රීය දායකත්වයක් දෙන්නේ ජීවිතේ සම්බන්ධව. එතකොට අපි යටි කය අමතක කරලා උඩු කයට හිත ගන්නවා. ඔන්න එතකොට පේන්න පටන් අර ගන්නවා හුස්ම එහෙමේ දඟලන හැටි. ඒ තාම ගොරෝසුයි. ඉස්සල්ලාම මුළු ලෝකයම අමතක කරලා කයට හිත ගත්තා. ඊගාට යටි කය අමතක කරලා උඩු කයට හිත ගත්තා. ඒක දිහා දිහා බලනකොට එක එකනාගේ ශරීර නිර්මාණයේ හැටියට වැඩියෙන්ම හුස්ම ගන්න තැන වැටේ. නාසිකාග්‍රේ හරි උදරේ හරි පපුවේ හරි උගුරේ හරි ඒ තැන ඒ ප්‍රකට භාවය අනුව ගන්නවා මිසක් අතින් දාන්න යන්න එපා. එතකොට යථාභූත ඥානයක් වෙන්නේ නැහැ. යථාභූත ඥානයක් වෙන්න නම් ඒක විසින් ප්‍රකට කරන තැන පෙන්වන්න අරින්න ඕන. වෙන විදිහට කියනනම් ඒක අවුල් කරන්න එපා. ස්වභාවික හුස්මට ආයාස කරන්න එපා. හුස්මට වැටෙන්නට දකින්න තැන අල්ලගන්න. අපි හිතමු පරියංග දෙක තුනට පස්සේ හැප්පෙන තැන අපිට නවුනයි කියලා. අපි තුමු ආස්වාද ප්‍රසවාස වශයෙන් නාසිකාග්‍රේ හම්බුනායි කියලා. සමහර පිරිසක් මම දන්නවා පිම්බීම හැකිලිමත් කරන නමුත් නිදර්ශනයක් වශයෙන් ගත්තොත් ආස්වාද ප්‍රසවාස හැපෙන තැන හම්බුනා නම් එතෙන්ට යනකොට අපිට ප්‍රධාන එකලස් රාශියක් සිද්ධ වෙනවා. මොකද්ද? අපි කයට හිත ගන්නවා මුළු ලෝකෙම අමතක කරලා. එතකොට අපිට දැනෙනවා හිතවිලි වේදනා සද්ද වලින් අපි ටිකක් නිදහස්. නැත්තම් ඒව බා කරදර තියෙනවා මේ වැඩේ වෙන්නේ නැහැ. උනානම් හිතවිලි වේදනා සද්ද වලින් ටිකක් නිදහස්. ඊට පස්සේ යටිකය අමතක කරලා උඩුකයට හිත ගන්න. ඊට පස්සේ නාසිකාග්‍රය හම්බුනාට පස්සේ මුළු කයම අමතක කරලා නාසිකාග්‍රයට හිත ගන්න. ඔන්න එතකොට දේශය වශයෙන් අපි හරියට එක තිතට ඇල්පෙනෙති තුඩට ඔන්න ඒක හග්ග කරා. දැන් තියෙනවා කාලය පස්සේ ප්‍රශ්න. කාලය දැනගන්නේ කොහොමද? හුස්ම ගන්න වෙලාවේදී පිට කිරීම අමතක කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි කාලය පිළිබඳ ප්‍රශ්නේ. හුස්ම ගන්නකොට දැනගන්න මේ පිට කරනව නෙවෙයි. ගන්නවා කියලා දැනගන්න. ඊට පස්සේ ඒක ඔය ඒ වෙලාවේ වර්තමාන වශයෙන් හුස්ම ගන්නව ගන්න බව දාන්න. ඊට පස්සේ පිට කරනවා පිට කරනකොට පිට කරන බව දාන්නවා ගන්නේ නැති බව දාන්න. එතකොට අපි කාලය වශයෙන් වර්තමාන වශයෙන්. එතකොට මම දැන් මෙතන. ඉස්සලත් අපි කායට ගන්නකොටත් කියන මම දැන් මෙතන කියලා. ඒ බොහෝමත්ම ඒකාග්‍ර වීමක් ශරීර චිත්තට ස්ථානයේ දේශයේ වශයෙන් කාලයේ වශයෙන් හරියට කඹේට නංගලා සමවර කරගත්තා වගේ බයිසිකලයක් උඩ නැගලා රෝදෙක උඩ සම්බර කරගත්තා වගේ ඊට පස්සේ යන්නේ හරියටම හුස්ම දිගේ. අන්න එතෙන් යනකොට පේන ලක්ෂණ තමයි මේකෙන් එකලස ආවනම් හුස්ම ගැනීමේ වැඩපිළිවෙලේදී ලැබෙන අත්දැකීම පිට කරන හුස්ම දී ලැබෙන අත්දැකීම වලට වෙනස්. ඒක තමයි එතෙන්දී තමයි දැනගන්න ඕන ලක්ෂණ. මොකද දැන් කාලයේ සහ දේශයේ වශයෙන් ස්ථිර වෙලා හරියටම එල්ල ඉතිවිල වෙලයි තියෙන්නේ. එතකොට අපිට පුළුවන් හුස්ම ගන්නකොට ගන්නවා කියලා මෙනෙහි කරනවා නම් අපිට දැනගන්න පුළුවන් ගන්නකොට ගන්නවා කියලා මෙනෙහි කරනවා. එතකොට ඔන්න හුස්ම ගන්න හැටි මට පේන්නේ කොහොමද? නැත්නම් වැටෙන්නේ කොහොමද? පේනවා කියවට අත් දෙකට නෙවෙයිනේ. වැටෙන්නේ කොහොමද? ඔන්න නාස්පුඩු පුරවාගෙන හුස්ම රැල්ල පීරාගෙන ඇතුල් වෙනවා දැන්. ඊට පස්සේ පිට වෙනකොටත් හොඳට සතියෙන් ඉන්නවා නම් නාස්පුඩු පුරවාගෙන පිට වෙනවා දැන්. එතකොට අපිට එක්ක පීරි ගන්න, පීරි ගෑවෙන ගතිය, පිරිමදින ගතිය, හුස්ම රැල්ලේ තියෙන ආකූල අනාකූල ප්‍රභාව ප්‍රමාණය, කුණුසුන් සිසිල් ගති, දිග කොට ගති සති ආදී වශයෙන් ඇතිවීමෙන් පිටවීම වෙන් කරලා දැනගන්න පුළුවන් නම් අපි රූප ධර්ම පිළිබඳව වායෝ ධාතුව පිළිබඳව ගැඹුරු අධ්‍යයනයකට දැන් වැටලා තියෙනවා. මේ ඇතිලින හුස්ම ඒකේ ගති ලක්ෂණ මෙහෙමයි. පිටවෙන් ලක්ෂණ ගති ලක්ෂණ මෙහෙමයි කියලා මේ රූප ධර්ම පිළිබඳව ඇස් දෙක වහගෙන හිටියත් නිකන් ඇස් දෙක අරගෙන බලාගෙන ඉන්නවා වගේ හුස්මේ හිත හිටිනවා. මෙන්න මේකේ මේ විදිහට එක ධාතු කොටාශයක් ඉදිරිපත් වෙච්ච ගමන් ඒ ධාතු කොටාශය පිළිබඳ වැඩිදුර අධ්‍යයනය පිළිබඳ විශේෂඥතාවය ලැබීම පිළිබඳව අපිට මේ ධාතු ධාතුවේ අතීත අනාගත පච්චුප්පන්න අජ්ජත් බයිද්දා හීනපනීක දුරසන්තික ඕලාරික සුකුම කියන මේ හැම පැතිකඩක්ම දැක ගන්න වෙනවා. අන්නේ පැතිකඩ දැක ගන්න යන්න යන්න යන්න යන්න අපි මොකද වෙන්නේ මේ බලන රූප ධර්මිත හොඳට එබිලා බලනවා වෙනවා සමීප වෙන්න හදනවා වෙනවා අපි රූප ධර්ම පිළිබඳව වැඩි වැඩි අවබෝධ ලබන්න පටන් ගන්නවා. මෙන්න මේක සඳහා කරනකොට යම් යම් ආප්තෝපදේශ ඉදිරිපත් කරනවා මේ කියන භාවනා ක්‍රමය ගරු කරන ගුරු પરම්පරාව. ඒ මොකද්ද? වායෝ පොට්ටබ්බ ධාතුව හරියට දැනගන්න ඕනේ නම් ඒකේ තියෙන මේ 11 ආකාරයෙන්ම දැනගන්න ඕනේ නම් ඇති හැටිය දැනගන්න ඕනේ නම් කෙලෙස් නැති හිතකින් මේක දැනගන්න ඕනේ නම් හුස්ම ඇතුල් වීම හෝ පිටවීම සිද්ධ වෙනකොටම අප අප්‍රමාදීව එතන ඉන්න ඕනේ. ඒ මේ කල්පනා කර කර වටපිට බල බල නැතුව අරමුණ මතුවෙනවත් හා සමගම එළඹ සිටින්න ඕනේ 100. එතකොට වායෝ මේ ඇතුල් වෙන හුස්ම රැල්ල ඇතුල් වෙනවත් හා සමගම එතන හිටියොත් අපි මේක ඉස්සලා නොදැක්ක ප්‍රමාණය ආස්වාසේ ආරම්භය දැනගන්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඒක ඇදීගෙන ගිහිල්ලා පිටවීමේ ඇතුල්ීමේ අවසානය දැක ගන්න පුළුවන් වෙයි. එහෙම නොදැක්කොත් එහෙම නොබැලුවොත් එළඹ නොහිටියොත් අපි බොහෝ විට ආස්වාසේ දකින්න පටන් අරගෙන ගොරෝසු වුණාට පස්සේ. ඒකට අපිට මුල මේකේ ඇති හැටි දැක්කයි කියලා කියන්න අපිට සුදුසුකම් නැහැ. ඒ නිසා නමුත් ඒ ගුරුවරු ඕනම කෙනෙක් පිළිගන්නවා. ආධුනිකයට මේ විදිහට මුලමඳාග ඔක්කොම බලන්න බෑ. නිසා මුලින් පිළිගන්න ඕනේ මගේ හිතේ ඉච්චර පුහුණු නැහැ. සතිය නෑ සමාධිය නෑ ඒ නිසා ගොරෝසු තැනින් පටන් අර ගන්නවා පටන් ගන්න ඊගාවට එන හුස්ම එනකොට ඒකට එළඹිලා වාසය වාසය කරනකොට වෙනතරත් වඩා කල්ැතුව හුස්ම රැල්ල දැනගෙන පීරාගෙන ගිහිල්ලා නැති වෙන හැටි දැනගන්න පුළුවන් ඊට පස්සේ ඕන්න හුස්ම ගන්න දිනවක් කරනකොට ඕන්න පිටවීම පටන් අරගත්ත පිටවීම පීරාගෙන ගිහිල්ලා ඉවර වුණා එතකොට අපිට තේරෙන්න පටන් අර ගන්නවා මේක ලං වෙලා බලන්න බලන්න එළඹ සිටි ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න මෙතෙක් කල නොදැක්ක මේකේ ආරම්භක කොටස් අවසානයේ අන්තිමට සියුම්ම ගෙවිලා යනකොට කොටස් ආදි වශයෙන් දකින්නකොට දකින්නකොට දකින්නකොට එහිම හිත දිගට පිහිටියොත් මේකේ එක ලයක් තියෙනවා එක රටාවක් තියෙනවා එක પરම්පරාවක් තියෙනවා මොකද්ද එහෙමනම් සතිය සමාධිය යුක්ත හුස්ම ගන්න යන්න යන්න යන්න හුස්ම එන්නේ එන්නේ එන්නේ අඩු වෙන්න පටන් ගන්නවා දීර්ඝ හුස්ම කෙටි වෙන්න පටන් අරගන්නවා හුස්ම සියුම් වෙන්න පටන් ගන්නවා ඒ වගේම මේක දිහා බලාන ඉන්න හිත හුස්මේම එකලස් වෙන නිසා ඒකට මේ එල්ලව ඒ මත වැටි ගන්නා නිසා හිතට එන හිතවිලි ප්‍රමාණ වේදනා සද්ද දිගේ නන්නත්තර වෙන ගතිය අඩු වෙලා යම් වෙලාවක අපි හිතමු හුස්මයි හිත. ඇතුල් වෙන හුස්ම ඇතුල් වෙන හුස්ම හොඳට දැනගන්නවා. ඒක මුලැමැදාක දැනගන්නවා. ඊට පස්සේ පිට වෙන හුස්ම පිට වෙන හුස්මේ මුලැමැදාක දැනගන්නවා. ඊගාට හිත ඇතුල් වෙන හුස්ම බාර ගන්න ලෑස්ති. එහෙම ගිහිල්ලා හිටියානම් අපි කියනවා ඒකට සාමාන්‍යයෙන් අරමුණට මූණට මූණ දාලා හිටියයි කියලා. ආන්නේ වෙනකොට මේ ගොරෝසු හුස්ම එnde end end සිවුම් වෙන එක තමයි ආධුනිකයා ඉස්සල්ලාම දැනගන්න තියෙන්නේ. මේ සිවුම් වීම තුළ ගොඩක් ඉතින් විස්තර තියෙනවා. මොකද හිත විලියට දුවන්නේ නැහැ. ශබ්ද වලට දුවන්නේ නැහැ. වේදනාවට දුවන්නේ නැහැ. දැන් හරියට දිගටම හිත මත ආස්වාස් ප්‍රස්වාසයේ මතම හිත වැටි ගන්නා ස්වරූපෙට එන්න ගන්නකොට මේ පටන් ගන්න හුස්ම ගොරෝසු බව එnde end සිම් බවට පත් වෙන බව දැක ගන්න පුළුවන්. ඉතින් මේක සමාහලාට දැනගන්නත් පරියන්ක 3-4ක් යන්න ඉඩ තියෙනවා. නමුත් එන්න පටන් ගත්තොත් තේරෙන පටන් අර ගන්නවා මේ සියලුම දේවල් එකලස් වුණොත් බාහිර පරිසර සියලුම ස්ථිර විචල්්‍ය සාධක සියල්ල තහවුරු වුණාට පස්සේ තමයි අපිට මේ හුස්මේ මේ විදිහට සිම් වීමක් දැක ගන්න පුළුවන්. ඒ සිම් වීම දැනගන්න දැනගන්න දැනගන්න මේ හුස්ම රැල්ලේ ඇතුල් වෙන හුස්ම රැල්ල සහ පිට වෙන හොස්පිටල් අතර තිබුණාට විශාල කැපිපේන වෙනස්කම් එnde ende ende සම වෙන්න පටන් ගන්නවා. නිකන් හුදු චලනයක් බවට පත් වෙන්න පටන් ගන්නවා. ඇතුල් වෙනකොටත් පිරිමැදෙන චලනයක් දැනෙනවා. පිට වෙනකොටත් චලනයක් බවට පත් වෙනවා. ඉස්සලා නම් හොඳට ඒකේ උණුසුම් සිසිල් ගති වෙනස්කම්, දිග කෙටි වෙනස්කම් පෙනෙන්න තිබුණ එක සම වේගෙන එන්න පටන් අරගන්නවා. සමහර වෙලාවල් වලට ඒ නාසිකාග්‍රයේම කියනවාද ඊට වැඩි ඇතුළට යනවා වගේ වැටහෙනවා. ඇස් දෙක වහගෙන ඉන්නකොට පිටතට යනවා වගේ වැටහෙනවා. හැබැයි සතිය කැඩිලා නැහැ. සමාධිය කැඩිලා නැහැ. දිගට යනවා. එතකොට ළඟ දුර වශයෙන් වෙනස් වෙනස් වෙනවා. පිටත තියෙනවා ඇතුළත තියෙනවා වගේ තේරෙනවා. කොහොම තිබිලා එකපාරට සමහරලාට මේක හිතවිලි වේදනා සද්දක් නෑ. නමුත් මේ පෙනිපෙනි තිබුණ ආනාපානේ නොපෙනෙන්නා වාගේ මේ ඉස්සල්ලා තිබුණ දැන් නෑ කියන තත්ත්වයටපත් වෙනවා. කලබල කරන්නේ නැතුව එහෙම හොඳට බලනකොට මේ නෑ කියපේක ආයොන්න මතුවෙනවා. ඊට පස්සේ ආයතන මේ දැන් තියෙනවා මේ දැන් දන්නවා. ආනෝ විදිහට මේ ආනාපානේ සිුම් වේගනේ යනකොට මේක අපි මෙතෙක් කල නොදැක්ක හුඟක් පැති තේරෙන්න පටන් අර ගන්නවා. ඒ ගොරෝසු බව සිුම් බව අතර වෙනස්කම්. ළඟ තියෙන හැටි සහ දුර තියෙන හැටි, ඇතුළත තියෙන හැටි සහ පිට තියෙන හැටි, මේ තිබුණා නැති වෙන හැටි, නැති වෙලා මතු වෙන හැටි, මේ තියෙනවා මේ තියෙන හැටි. ආදි වශයෙන් මේ 11 ආකාරයේ ලාවට යාන්ත්‍රණ දැනෙන පටන් අර ගන්නකොට ඒ යෝගාවචර සමාහට විනාඩි 10ක් 15ක්ම තත් දෙකට බාධා වෙන්නේ නැතුව, හිතවිල්ලකට බාධා වෙන්නේ නැතුව, වේදනාවකට බාධා වෙන්නේ නැතුව ආනාපානීයම දිගට පවතින පටන් ගන්නවා. මේක ඉස්සෙල්ලා මෙහෙම වෙනකොට බාධා වලින් තොරව හිස්ම පාත්තගෙන යන්න පුළුවන් වෙන ලොකු සතුටක් ඇති වෙනවා. දැන් නම් හරියට එකලස් වේගන එනවා යනවා වාගේ කියලා. ඒ මුල් මුල් වෙලාවේ ඒක සතුට ඇති වුණාට මේක ඇතුළෙම තියෙනවා පහු වෙනකොට පහු වෙනකොට එහෙම ආනාපානේ සියුම් වෙනකොට එක්කෝ හිත නින්දට වැටෙන ගතිත් එන්නේ ඉඳී. ආනාපානේ බලන්න කිව්වා ආනාපානේ පේන්නේ නෑ ඒක පාරට නින්ද ඉඳලා ටක් කාලා ගැස්සිලා අවදි වෙනකොටයි තේරෙන්නේ මම භාවනා කරනවා නේද ඉඳගෙන ඉන්ටර්නෙට් තිබුණේ දැන් මේ මොකද උනේ කියලා ඒක පාට වැටෙන්නේ නැත්නම් මේ හිතවිලි නෑ සද්ද නෑ වේදනා නෑ ආනාපානෙත් නෑ කියනකොට මට භාවනා වැරදිලා දන්නෙත් නෑ කමඨාන් සුද්ධ කරන්න කවුරුකුත් නෑ කියලා හිතට සැකෙන්නත් ඉඩ තියෙනවා. ඉතින් ඔන්න ඔය අන්ත දෙකට හිත සීතල වෙලා නිඳට වැටෙන්නෙත් නැතුව හිත ගොරෝසු වෙලා හිතවිලි දිගේ යන්නෙත් නැතුව මේ ආනාපානෙ මේ ආකාරමේ පෙන්වන්නේ 11 ආකාරමේ පෙන්වන්නේ මේ 11 ආකාරයෙන් එකකට කැමතිලා අනිකට අකමැති වෙන්න එපා සියල්ල දකින්න නම් එක හුස්මකින් එක වරුවකින් එක පරියන්කයකින් මේක ඉගෙන ගන්න බෑ. මේක දකින්න පුළුවන් සෑම ආකාරයක්ම මෙවුවා මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මය නෙවෙයි කියන හැඟීමේ එක විදිහක පරිේශනයක්. ඊගොඩ පවත්වන ශක්තිය තමයි මේ භාවනාවේදී මේ බණ ඇහිමේදී මේ ධර්ම සාකච්ඡාකේදී මේදී අපි අදා බෙදා ගන්න උත්සාහ කරා. මම මේක කරනකොට කරනකොට අපිට තේරෙනවා මෙන්න මේ විදිහට ඒක තුනී වේගන යනකොට හරි ගොරෝසු වේගන යනකොට හරි ප්‍රිය වෙනකොට හරි අප්‍රිය වෙනකොට හරි ළඟ වෙනකොට හරි දුර වෙනකොට හරි තිබිලා නැති වෙනකොට හරි නැතිව තිබෙනකොට හරි නැත්නම් තියෙනවා දකින්නකොට හරි මොනම දෙයක්වත් මොනම කල්පනාවක්වත් ඒකට දාන්න නැතුව ඒකට ඒ එන තාලෙටම මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියාගෙන යන්න පුළුවන් නම් ඒ යෝගාවචරයාට ගුරුරෙක් හම්බුණාට පස්සේ ඈදිලියම ඒ Taman අත්දකින්න දේ විස්තර කරන්න පුළුවන් කොහොමද විස්තර කරන්නේ මම වාඩි වුණා මම කයට හිත යෙදුවා ටික වේලාවකින් මට ආස්වාද ප්‍රස්වාසයේ නාසිකාග්‍ර වැටුණා මම ඇතුල් වෙනකොට මම ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරා මට පීරාගෙන ශීතලට ඇතුල් ඇතුල් වෙනවා වැටුණා. පිට වෙනකොට මට පිට වෙනවා කියලා මෙනෙහි කරා. එතකොට උණුසුමට ලාන්ත වෙන පිට වෙනවා වැටුණා. මේකම දිගට බල බලා යනකොට මේ මේ විදිහට මේකේ සියුම් වීම සමගති එන්න පටන් අරගත්තා කියලා හරියටම එන එන ආස්වාද ප්‍රසවාස දැක ගන්නාසුළු එලඹ සිටි 100කින් එලඹ සිටි සාත්‍යකින් කටයුතු කරනවනම් ඒ යෝගාවචරයට ගුරුවරයෙකුට කර්මස්ථානාචාර්යවරයෙකුට පැහැදිලිව මේ වෙච්ච සංසිද්ධිය කියන්න. ඉතින් සංසිද්ධිය කියන්න නම් ඒ ගුරුවෝ කියනවා මෙන්න මේකයි ඒකේ ආප්තෝපදේශය. මොකද්ද? අරමුණ අරමුණ මතුවෙනකොටම එළඹ සිටියේ නැත්නම් අරමුණ දැක ගන්න හම් වෙන්නේ අරමුණේ යථාභූතය දකින්න බෑ. එතකොට අපි දකින්නේ හිතාගත්ත දෙයක්. අරමුණ මෙහිම වේවා නොවේවා ආදි වශයෙන්. ඒව නෙමෙයි ඕන කරලා තියෙන්නේ අරමුණේ යථා ස්වරූපේ නිසා යථා ස්වරූපේ දකින්න කැමැතිනම් අරමුණ එනකොටම එළඹ සිටි ගතියක් තියෙනවා. ඒකත් 11 ආකාරයෙන්ම දකින්න නම් කොච්චර වරු ගානක් කොච්චර පරිණක ගානක් කරන්න ඕනද කියලා ඒක එක්කනාගේ දැනුම මට්ටම් අනුව කල්පනා වෙනවා. ඉතින් මේක මෙහෙම වුණාට ආධුනිකයෙකුට මේ වැඩේ මෙච්චර එකලස් කරගන්න අමාරු නිසා හුඟක් වෙලාට ආධුනිකයෝ මේ වේදනාවක් ආපුවම මොකද කරන්නේ? සද්දයක් ආපුවම මොකද කරන්නේ? හිතවිල්ලක් ආපුවම මොකද කරන්නේ කියන ප්‍රශ්න වල පටලයි. ඉතින් ඒකට ගන්න තියෙන එකයි ආදර්ශයේ වශයෙන් හුස්ම රැල්ල නම් ප්‍රකට ඒක බලන්න. ඒක ඒකට මූල කර්මත්තානේ කියන්නේ. හුස්ම රැල්ල නැතුව වේදනාවක් සද්දක් එහෙම නැත්නම් හිතවිල්ලක් ප්‍රකට නම් ඒ බව දැනගන්න ඕනේ. මගේ හිත තියෙන දැන් ආනාපානෙ නෙවෙයි හිතවිල්ලක. මගේ හිත තියෙන්නේ සද්දෙක. මගේ හිත තියෙන්නේ මේ වේදනාවක. මේ වේදනාව මතු වෙනකොට කොහොමද කොහොමද පවතිනකොට කොහොමද නැති වෙනකොට කොහොමද හිතවිල්ල එනකොට කොහොමද හිතවිලි ධාරාවක පවතින හැටි කොහොමද නැති වෙනකොට කොහොමද ශබ්දක එන යන හැටි ආදී වශයෙන් ප්‍රකට තාක්කල් ඒ වේදනා ශබ්ද හිතවිලි බලන උනන්දු කරනවා නෙවෙයි බලලා ඉව නැති වෙච්ච ගමන් අපි නැවතත් ආයෙත් පටන් ගත්ත කෙනෙක් වගේ ආනාපානට යනවනම් යන්න යන්න යන්න අපිට මේ ආනාපානයත් එක්ක ඉන්න වෙලාව වැඩි වෙන්න වැඩි වෙන්න ඒක අර 11 ආකාරයේ දැක ගන්න දැක ගන්න අපිට තේරෙන්න පටන් අර ගන්නවා අපේ මුළු ජීවිතයේ කොච්චර කෝටි ගාණක් ආස්වාද ප්‍රසවාස කරගෙන හිටියත් මේ වගේ ගණන් හිලව් ඇතුව ප්‍රමාණ කරලා පෙන්වන්න පුළුවන් හුස්ම රැලි කීයද අරන් තියෙන්නේ කියලා. ඒකෙන් බලනකොට අපි ඇත්තටම අපේ ජීවිතය අපි මෙහෙන් හොරා ගන්නවා වගේ වැඩක් වෙන්නේ. මේ දේ මේ රූපය පිළිබඳව ඒ කියන්නේ රූපය පිළිබඳ යම් කිංච රූපං අතීතනාගත පච්චුප්පන්න ඕලාරිකං වා සුඛපං වා හීනං වා පනීතං වා අජත්තං වා බහිද්ධා වා දුරේ වා සම්තිකේ වා කියන මේ කරුණු 11 තේරුම් ගන්නට ආහට ගෙම්බ එකතු කරනවා වගේ එකක් ගන්නකොට දෙකක් හැලෙනවා. ඒ මොකද හේතුව අපේ හිත ඒ තරම්ම තරම්ම අන්‍ය විහිිතයි. අපේ හිත ඒ තරම්ම මේ දකින්න දේවල් තෝරනවා, බේරනවා මේක වුණොත් හොඳයි, අරක වුණොත් හොඳයි කියලා. ඒ නිසා අපිට එක දිගටම එකම වස්තුවක් දිහාවත් බලලා ඒකේ 11 ආකාරයේ තේරුම් අරගන්න සමහර විටක හරියටම ගෙරුවා සරුවචනාංශ පවා කියන අවුරුදු 7ක් යන්න ඉඩ තියෙනවා කියලා. ප්‍රතිපත්තන සූත්‍රය අවසානයේ සඳහන් කරනවා මේ මං කියන උපදේශ ගත්ත අවුරුදු 7ක් යන්න ඉඩ තියෙනවා. හැබැයි 7ක්ම යන්න ඕන කමක් නැහැ. අඩු කරලා අඩු කරලා අන්තිමට වරුවෙන් සති දෙකෙන් කරන්න පුළුවන්, සතියෙන් කරන්න පුළුවන් කියන මට්ටම තියෙනවා. මේකට හේතුව මේකයි. ඒ එක ධර්මයක් ආස්වාස ප්‍රසවාසයේදී ගන්න වායෝ පොට්ටබ්බ ධාතුව හෝ පිම්බීම හැකිලීමේදී ගන්න වායෝ පොට්ටබ්බ ධාතුව හෝ දැකලා ඒකේ හාත්පස මේ 11 ආකාරය දැනගන්නවා කියන එක එක දිගට කරන්න මාර්ගම තියෙනවා. අපි හිතේ ඒ තරම්ම අන්‍ය විහිිත වෙන ගතියයි තියෙන්නේ. ඊටත් වඩා තව කාරණාවක් මම මතක් කරන්න කැමතියි. මේ ආනාපානයේ 11 ආකාරයෙම දකින්න අපිට ඉස්පාසුවක් නෑ. හුඟක් දේවල් අපි හිතන්නේ භාවනා වැරදිලයි. ආනාපානයේ බාහිරේ පේන වෙලාවට අපි හිතන භාවනා වැරදිලයි. එහෙම නැත්නම් ආනාපානයේ එපා වෙලා මේක දැක්කට නදකින් නොපතන් කියලා හිතන වෙලාවට අපි හිතන භාවනා එපා වෙලා. භාවනා වැරදිලයි කියලා හිතනවා. ආනාපානයේ අතීත ස්වරූප අනාගත ස්වරූප වලට යනවා වැරදිලයි කියලා හිතනවා. අන්නේ වෙලාවල් වලට අපිට වෙන්නේ වෙන්නේ භාවනාව හරියට යද්දි සතිය සමාධිය තියේදී අපි විහිං ඒකට අදහස් එකතු කරලා අවුල් කරගන්නේ. අන්නේම අවුල් නොකරන්න නම් භාවනා කරන ගමන් කමඨාන් සුද්ධ කරන්න ඕනේ. එහෙම නැත්නම් ධර්ම සාකච්ඡා කරන්න ඕනේ. නැත්නම් මේ විදිහට හොඳ පිරිසිදුව ලියවිලා තියෙන සූත්‍ර හරි කියවලා පිරිසිදු කරගත්තේ නැත්නම් ඒ යෝගාවචරයටම ඉබේම යන්න කියලා කරන්න අමාරුයි. ඉතින් ඒක ඉස්සර විශේෂම ආනපන සිවුම් වෙනකොට සරුවචාන් සඳහන් කරලා තියෙනවා. බොහෝමත්ම එnde එnde එnde සිවුම් වෙන ධර්මයක් නිසා එnde එnde තමන් කරන කරන දේ එතන එතන පිරිසිදු කරගෙන ගිය ගියොත් මුලින්ම අර ගන්න ගතිය අරමුණ ඉන්නකොටම අරමුණ දිහා බලාන ඉන්න ගතිය දිනු කරනවනේ එන්නේ එන්න ආනාපානයේ බෙද නොදැක්ක පැතිකඩ ප්‍රාශයක් පේනකොට ඒ ආනාපානය පිළිබඳව ස්වභාව ලක්ෂණ වශයෙන් මේ ආනාපානයේ මට වැටෙන්නේ නිකන් උන්චිල්ලාවක් පැද්දෙන්න වගේ ආකාර සටහනකින් මට ආනාපානයේ වැටෙන්නේ නිකන් දොර කවුලුවක් අරිනවා වහිනවා වගේ සටහනකින් මට ආනාපානයේ වැටෙන්නේ මේ පෙට්ටියක් වගේ දෙයක් එහාට මෙන්න ආකාරයෙන් කියලා එක එක එක එක ආකාර මාර්ගෙන් තමයි මේ යෝගාවචර සාමාන්‍ය ගුරුවරයා යට මේ විස්තර ඉදිරිපත් කරා. ඒක නිසා පළවෙනි ඒ ගන්න වායෝ පොට්ටබ්බ ධාතුව පිළිබඳව හදාරන ඒක පිළිබඳව ඉදිරියට යන කෙනා ඒ ස්වභාව තමන් හදාරන වස්තුවේ අරමුණේ ඒ ස්වභාවික ලක්ෂණ ටික දකින්නකන් හිත තාම ගැඹුරු විපස්සනාට සූදානම් නැහැ. ඊපාර ප්‍රශ්නයක් අහලා තිබුණා ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවක මම ඇහුවා ස්වාමීන් වහන්සේ මේ ස්වභාවික ලක්ෂණ සම්පූර්ණ වෙන්නේ නැති තාක්කල් සාමාන්‍ය සන්තති ලක්ෂණේ වැටෙන්නේ නැහැ කියලා. මේකෙන් අදහස් කරන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ කියලා ප්‍රශ්නයක් ඉදිරිපත් කළා කියනවා. උදාහරණයක් වශයෙන් කියන වායෝ පඨවි ධාතුවේ ඉතින් මෙතෙක් ගත්තේ වායෝ ධාතුවනේ. ප්‍රශ්නේ අහලා තුන පඨවි ධාතුවේ තද ගති, මෙලෙක් ගති, පොරෝසු ගති, බර ගති, හැලු ගති වැටහෙනවා නම් ඒකයේ ස්වභාවික ලක්ෂණ නම් මේකටන සම්තති ලක්ෂණය කියලා කියන්නේ මොකක්ද කියලා. ඉතින් මේ ප්‍රශ්නේ අපි දැන් මේ ප්‍රශ්නෙත් ඉදිරිපත් කරන අපි යන මේ ප්‍රවාහය ක්‍රමයටම දාලා ගත්තොත් වායෝ පොට්ටබ්බ ධාතුව දිහා බලන ඉඳලා මේ වායෝ ධාතුව දිහා බලන ඉඳලා ඒකේ අපිට සටහන පේනවා ඒකේ රෝන්චිලාව පැද්දෙන ඉන්නවා දොරක් අර ඉන්නවා ඉන්නවා වගේ එනතන වැල බාල්දෙන් රෙද්දක් පැද්දෙනවා වගේ මොකක් හරි ස්වරූපෙන් ආහනේක බලන්න හිටියොත් මුලින් මුලින් එක හොඳට ගොරෝසුවට පැද්දුනාට එන්නේ එන්නේ සිවුම් වෙන ආකාරවලට වෙනස් වෙනවා සමහරලාට ඒක දිහා බලන්න බොහෝ ප්‍රිය ආකාර වෙනවා සමහරට අප්‍රිය ආකාරවලටපත් වෙනවා එනිසා යම් සටහනක් දැක්කනම් ඒක දිගට බලන්න ඉඳ ඉඳ ඉඳ ඉඳ වෙන තැන් වලට හිත නොයවා එතකොට තේරෙන පටන් ගන්නවා ඒකේ තියෙන ආකාර රාශියක් තියෙනවා අපි මෙතෙක්කල් වටිනා නොසලකෝ. දැන් වටිනාකම සලකලා බලනකොට බලාන යනකොට හොඳට විස්තර කරලා බැලුවොත් එක හුස්මක් ඇතුලේ හොඳට ටිකක් වෙලා යනකොට සංසීයගෙන යනකොට තියෙනවා එක හුස්මක් ඇතුලේ හුස්ම හුස්ම රැලි 10 ගණක් තියෙනවා වගේ තියෙනවා. ඒක ප්‍රාශ්වාසයක් ඇතුලේ ප්‍රාශ්වාස 10 ගණක් තියෙනවා වගේ පේනවා. ඉස්සලා පෙන්නේ එක ප්‍රාශ්වාසය හිස්තනක් ගාට ප්‍රාශ්වාසය. ආය ආශ්වා හිස්තනක් ආය ආශ්වාසය. ආය හිස්තන ප්‍රාශ්වාසය. දැන් බලනකොට පේනවා ආශ්වාසය ඇතුළතත් ගොඩාක් හිස්තන් තියෙනවා. ප්‍රාශ්වාසය ඇතුළත ගොඩාක් හිස්තන් තියෙනවා. මේ එක එකක් එක එකක් කඩ කඩ බලහන යනකොට මෙව අතර පුදුමාකාර ආහාර ගති ලකුණු හම්බන ගති, චංචල ගති, සැලෙන ගති, බර ගති, උණුසුම් ගති, වැగిරෙන ගති, පිඩු කරන ගති කිලෝරක් නැතුව. ආයෝ පොට්ටබ්බ ධාතුව දිහා බලන හිටියත් හොඳට සමීප වෙලා බලනකොට ඒ ලකුණු පේන්න පටන් අරගත්තාම ඒක නිකන් අර ඉස්සලා පේනවනම් දොරක් හරිනවා වෙනවා වගේ ඝන බහලව පේනකොට අන්තිම පේන්නේ නිකන් වැවකට වැස්ස වහිනකොට. ඒ වැවේ වතු වතුර මතු පිට කඩ කඩ වෙලා යන හැටි, ඇලින ගින හැටි, බුබුලු දාන හැටි පේන්නේ. එහෙම නැත්නම් තලයට ටිකක් ඇවිල්ලා වදිනකොට චිටි චිටි එලිට ගාලා පුපුර යන හැටි, පොඩි පිපෙන හැටි, අන්න ඒ වගේ වතුර හැලියක් නැත්නකොට වගේ ටිකටෝම ඒක ඇතුලේ චලන ගති, කම්පන ගති, රාශි රාශි ගොඩාක් පේන්න පටන් ගන්නවා. ඉතින් ඒකයි කිව්වේ ඒ මට්ටමකට ගන්න බෑ ආදුනිකයට. ආදුනිකයා බොහෝ කල් එකම අරමුණක් භාවිතා කරලා කරලා කරලා හිතට සමීප කරගෙන ඒකට එබිලා බලන මට්ටමට හිතයි අරමුණයි සමීපස්ත වුණොත් ඕනෙම අරමුණකට සමීප වෙන්න වෙන්න වෙන්න ඒකේ ක්‍රියාවේගය වැඩි වෙන්න පටන් ගන්නවා. සක්‍රීය භාවය වැඩි වෙන්න පටන් ගන්නවා. සතිය එළඹ සිටින්න එන්න පටන් ගන්නවා. සමාධිය ඒකාග්‍ර වෙනකොට ඒක ඇතුලේ මේ සෑම උණුසුමක්ම, සිසිලසක්ම, කම්පනයක්ම, චංචලයක්ම ඇති වෙන පමණින් නැති වෙන බව. ඕනම අඳුරගන්න මේ ස්වභාවික අත්‍යන්ත ලක්ෂණ සටහන වශයෙන් වේවා ආකාර වශයෙන් හෝ වේවා එහෙම නැත්නම් ඒ ඒ වෙලාවේ ඒ ඒ චිත්තක්ෂණයේ පෙන්වන පැතිකඩ පැත්තෙන් බලනකොට වහා ඇති වී නැති වෙන ගතිය තමයි සංකත ලක්ෂණය කියලා කියන්නේ සංකත භාවයේ සාමාන්‍ය පොතේ කියන්නේ ඇතිවීම පැවතීම නැතිවීම බවටපත් වෙනවා ඒ தත්වෙටපත් වෙනකොට අරවා මිත්‍යකල් පෞද්ගලික ලක්ෂණ දක්වුවා ඔක්කොම සමරසයකට එනවා සමරසයකට ඇවිල්ලා මේ සියල්ල තුලම පවතිනා වූ පොදු ලක්ෂණයක් පේන්න පටන් අර ගන්නවා ඒ සියල්ලම ඇතිවීම ඇලීම් නැති වෙන ධර්ම කියලා. මේක තමයි ඇත්තටම ওই භෞතික විද්‍යාවේ අද තාමත්ම දියුණු තත්ත්වයට ගියාට පස්සේ භෞතික විද්‍යාව අද ඔය චිත්ත විද්‍යාව බාටපත් වෙන්න හේතුනත් ওই කාරණාව තමයි. ওই භාවනාවෙන් තමයි අපි එකම අරමුණක් බොහෝ වේලා බලන ඉඳලා සතියෙන් සමාධියේ ඒ අරමුණ තුළ තුළ තියෙන විශාල වේග ධාරාවට ලං වුණාට පස්සේ තමයි අපිට මේක ඇතුල් වෙන වාර්ග පිට වෙන වාර්ග හොයාගන්න බැරි වෙනවා. මේක පටවිද ආපෝද තේජෝද වායෝද කියලා හොයාගන්න බැන සියල්ලක්ම ඇති වෙන පමණින් නැති වෙන ස්වරූපේ නැත්නම් ප්‍රවාහයක් බව, තන්ත්‍රියක් බව තේරුම් අරගත්තට පස්සේ අර දේවල් කෙරේ පැවතිච්ච අරක වේවා මේක නොවේවා කියන ෘචි අෘචිකන් එහෙම නැත්නම් ඒවා දැක්ක මංගලයි මේක දැක්ක අවමංගලයි කියලා කියන මතිමතාන්තර සියල්ලම ක්‍රමයෙන් බොද වෙන්න පටන් ගන්නවා. ඔය දැනට තියෙන භෞතික විද්‍යාවට මුල් වෙච්ච අයිසෙක් නිව්ටන්ගේ මූලික න්‍යාය තුනේදී ඒ අයිසෙක් නිව්ටන්ට ඉස්සෙල්ලා හිත ඇති කරගෙන තිබුණා මේ ලෝකයේ දේවල් කඩලා බිඳලා බලනකොට අන්තිමටම කඩන්න පුළුවන් ප්‍රමාණයට ගිනිච්චා. ඒ නිසා ඊටාම කොටහට අණු කියලානේ කිව්වේ. අපි කියන කුඩා කොටස් අණු කුඩා කොටස් කියලා අපි සිංහලේ තිබිලා තියෙනවා, පාලියෙත් තිබිලා තියෙනවා. අන්තිම කරන්න පුළුවන් කුඩේ අණුව. ඒක තමයි ඩෝල්ටන් කියන විද්‍යාඥයා කිව්වේ අණුවක් තමයි. ඒ අණු අණුව ලෝකයේ ආවර්තා වගුවක් හදලා ඉතින් අපිට ඉගැන්වයි ස්කෝලේ යන කාලේ. මේක තමයි පීරියොඩික් සයිකල් එක. මේක තමයි ආවර්තිතා වගුව. මෙතන හයිඩ්‍රජන් තියෙන, එයා ඒ කොටුවේ ඉන්න ඕනේ. මේ පැත්තේ හීලියම් තියෙනවා. එයා ඒ කොටුවේ ඉන්න ඕනේ. ඉතින් කොටු ගහලා තිබ්බා. ඒක මොකද එයාගේ අන්තිම අණුව මේ මේ ලකුණු වලින් සහිතයි කියලා. නමුත් ඊට පස්සේ තේරුණා ධර්මයේ අණු සමහර විටක ඊටාම විශේෂිත තත්ත්වවලදී පරමාණු වලට කඩන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ පොඩ්ඩක් පස්සට කියවන්නේ නැහැ කුඩාම කොටස පරමාණුක. ඊට පස්සේ අරක වෙනස් කරලා ඒකට පරමාණු අණු බලනකොට ඔක්සිජන් වල පරමාණු දෙකක් එකතු වෙලා තමයි අණුවක් හැදෙන්නේ. වතුර වල හයිඩ්‍රජන් එකයි ඔක්සිජන් දෙකයි. ඉතින් ඔන්න හදලා ඉතින් අපි රසායන විද්‍යාව, කාබනික රසායන විද්‍යාව, අකාබනික රසායන විද්‍යාව කියලා අපි ඉගෙන ගත්තා. ඉගෙනගෙන ගියාට පස්සේ නමුත් හොඳට හෝ නරකට හෝ පරමාණුව විග්‍රහ කරලා බලනකොට ඒක ඊට වැඩිය කඩන්න පුළුවන්. එනතම් විග්‍රහ කරන්න කරන්න පුළුවන් මොකද්ද? න්‍යෂ්ටියක්වත් ඒක අරකා වෙන්නේ ඉලෙක්ට්‍රෝන වගේක් තියෙනවා කියලා. ඒක මේ හීනකින් දැකපු එකක්ද දන්නේ කොහොම හරි ඔතනින් නතරුනේ. නතරුනාට පස්සේ මැද තියෙන එක එකතු කිරීමේ ලක්ෂණයෙන් පෙන්වනවා. පිටට කරකිනවා අඩු කිරීමේ ලක්ෂණකින් බෙල්ලා මැද තියෙන මේ වස්තුව වටේ වටේ තියෙනවා කරකිනවා කියන එක තමයි අද අපි පිළිගන්න මතේ. මේ කරකින ටික තමයි විදුලිය කියලා ගන්න. මැද තියෙන එක ස්ථිති විදුලිය කියලා ගන්න. ඕක කරගෙන ගියාට පස්සේ ආ එහෙමනම් පරමාණු ගැඩුවට පස්සේ තියෙන මේ එකතු කිරීම අඩු කිරීම ලක්ෂණ දෙක. ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියලා ගියාට පස්සේ ඔන්න අරගෙන අන්න අර අතනතේ කඩලා ගියා. ඊට පස්සේ බලන්න ගියාට පස්සේ ඔන්න මැද තියෙනවා ක්වැක්ස් තියෙනවා ප්‍රෝටෝන තියෙනවා අරකට වැඩිය ගොඩාක් කොටක් තියෙනවා. ඊට පස්සේ පාටිකල් ෆිසික්ස් කියලා පටන් ගත්තා. පාටිකල් ෆිසික්ස් අරගෙන ගිහිල්ලා බලනකොට මේව ඔක්කොම එක එක ආකාරයට ශක්ති කුංජ මිස එව්වටම කියලා මරියාදාවක් සීමාවක් නැහැ. එක තැනකට ගොනු වෙච්චාම ඒකට ඉලෙක්ට්‍රෝන කියනවා, තව විදිහකට ගොනු වෙච්චාම ප්‍රෝටෝන කියනවා, තව විදිහකට චාම් පොසිට්‍රෝන කියනවා, තව විදිහකට චාම් ක්වැක්ස් කියලා කියනවා. මෙව්වට එහෙම නම් බනම් පට හේතු කටයුතු කරන්න බෑ. අන්තිම මේවා එකට ගැටුණාට පස්සේ අලුත් න්‍යෂ්ටික ශක්ති පිට වෙනකොට අපි දන්න ප්‍රදේශයට වැඩිය නොදන්න විශාල ප්‍රදේශ තියෙනවා දැනගත්තට පස්සේ තේරුම් අරගත්ත මෙහෙම වස්තු නැහැ, දේවල් නැහැ, සීමා මරියාදාවල් නැහැ, ශක්ති විශේෂ. මොහොත ළඟට ගිහිල්ලා රැලි මාලා දිහා බලනකොට ඒක රැල්ලක් මතුවලා යට යනවා. තව රැල්ලක් මතුවෙනවා. මේ රැල්ලකට අනන්‍යතාවයක් නැහැ. රැල්ලකට කියලා වෙනම අධිකාරී බල ශක්ති ප්‍රදේශයක් නැහැ. මොහොතේ ස්වභාවය. මේ රැලි දෙකක් සම නැහැ. එතකොට ප්‍රශ්නයක් නැතුණා. දේවල් සහ ශක්ති කියන දෙක අතර පැටලෙයි. නිව්ටන්ගේ මූල ධර්ම සියල්ලම දේවල් වලටයි ලක්තු ගන්න පුළුවන්. එතකොට ගුරුත්වාකර්ෂණය වැඩ කරන්නේ. ඒ දේවල් කිරන්න පුළුවන්, මනින්න පුළුවන්, සටහන් තියෙන ආකාරය තියෙනවා. නමුත් ඔය අයින්ස්ටයින් වාදයට ගියාට පස්සේ වෙන හුදු ශක්ති බවටපත් වුණාට පස්සේ ඒ ශක්තිය වලට ගුරුත්වාකර්ෂණය බලපාන්නේ නැහැ. ඒ ශක්තිය ඕනම දෙයක් බවටපත් වෙන්න පුළුවන්. ආ ඒකට ගියාට පස්සේ එතකොට අර නිව්ටෝනියන් ෆිසික්ස් ඒවා කියන ක්ලාසිකල් ෆිසික්ස් දැන් නිව් සයන්ස් කියලා අලුත් එකට ගියාම තියෙන තනිකර ශක්තිය. ඒතර බුදුරජාණන් වහන්සේ කියනවා ආනාපාන ආනාපානේ පටන් ගන්නකොට ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කළ දැක ගන්න පුළුවන් ඒක හොඳටම වෙන් කරගන්න කියන. වෙන්කන බලාන බලාන ගියාට පස්සේ ආනාපානේ ඇතුළත ආශ්වාසය ඇතුළත ගොඩාක් ආශ්වාස තියෙනවා. ප්‍රශ්වාසය ඇතුළත ප්‍රශ්වාස ගොඩාක් තියෙනවා. ගොඩක් වෙලා බලනකොට ආශ්වාසය ඇතුළේ තියෙන කම්පන චංචල ප්‍රශ්වාසය ඇතුළේ තියෙන කම්පන චංචල ගොඩක් වෙලා බලනකොට මේ දෙක සම වෙනවා. ආශ්වාස ප්‍රශ්වාස කියන නම දාගන්න බැරි වෙනවා. පොදු ශක්ති වශයෙන් පොදු චංචල බව පොදු වේග ධාරාවක් බව තේරෙන පටන් අර ගන්නකොට මෙන්න මේ පරිවර්තනය මෙන්න මේ පරිණාමය මෙන්න මේ කියන විකාශනය මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කරන්න පුළුවන් මිනිහෙක් නම් මේ ලෝකේ නැහැ. ඕනම කෙනෙක් කරකොලතරිය වගේ හිටිනවා. මේ ආනාපානිය හොඳට ඇතුළෙන් පිටින් දෙක බලන්න පුළුවන් එක බොහෝ වෙලා බලහිනකොට එimhe ඇතුළෙන් පිටින්ම නොදැනී යන මට්ටමටපත් වෙනකොට උංග දිනෙක ක්ලාන්ත හැදෙනවා. උංග දිනෙකට නිදිමත හැදෙනවා. උංග කෙනෙක් බය වෙනවා. උංග කෙනෙකුට වමන යනවා. උංග කෙනෙක් කැරකෙනවා, හෙල්ලෙනවා, දඟලනවා. ගොඩාක් දේවල් වෙනවා. මොකද මේ ආස්වාස ප්‍රස්වාස කියන නන් දෙක දී ගන්න බැරි වෙනවා. අර ගුරුත්වාකර්ෂයට අහුව වෙන දේවල් නෑ එතන. දැන් තියෙන්නේ ශක්තිය. ඒක ඇතුළත වෙන්න පුළුවන් පිට වෙන්න. ප්‍රිය වෙන්න පුළුවන් අප්‍රිය වෙන්න. ළඟ වෙන්න පුළුවන් දුර වෙන්න පුළුවන්. මගේ වෙන්න පුළුවන් අනුන්ගේ වෙන්න පුළුවන්. අතීත වශයෙන් වෙන්න පුළුවන් වර්තමාන වෙන්න පුළුවන් අනාගත වශයෙන් වෙන්න පුළුවන්. ඒකට බලන්න නම් අර නිව්ටෝනියන් ෆිසික්ස් ගිහිල්ලා අර අයින්ස්ටයින් ෆිසික්ස් වලට ගියා වගේ අපි හිතාගත්ත මගේ ආස්වාද ප්‍රසවාස කියපු දෙක අන්තිම හුදු කම්පන චංචල බවට පත් වෙනවා. ආන්නේ එතෙන්ට යනකොට අපිට තේරෙනවා අපි කවදාවත් පොතක් කියවලා ගුරුවරයෙක්ගේ ආශිර්වාදයක් ලැබලා හිතලා පතලා උතෙන් කවදාකවත් යන්න බෑ ඒ වගේම මෙවැනි බුදුරජාන් වහන්සේ වගේ යොමු කරවීමකින් තොරව අපි කොච්චර ලානපනේ බලන් හිටියත් ඔය වෙන සංසිද්ධියේ පරිණාමය ඉතිහාස කතා පුරා වෘත්‍ය අපිට කවදාකවත් මූල ධර්මයකට සාපේක්ෂව ඉගෙන ගන්න බෑ. ඒක නිසා භාවනා කරන කෙනෙකුට තේරෙන්න පටන් අර ගන්නවා. ඒ විද්‍යාඥා බාහිරේ හොයලා ඔය විශාල යන්ත්‍රෝපකරණ හොයාගෙන ගා ඉගෙනගෙන කෙරුවත් රාහුල පුංචි කුමාරයා ගහකට ගිහිල්ලා භාවනා කරනකොට වුණත් දෙන්නටම සිදි වෙන්නේ එකම දේ. පොර බාහිර විද්‍යාඥා නම් ගොඩාක් මූල ධර්ම හොයාගෙන ඕකට චිත්‍ර ඇඳගෙන ටීචින් ටෙක්නික්ස් දාගෙන උගන්වනවා. නමුත් සරුවචනාංශේ එක රට උණු කැලලක්ක් ගත්තේ එක කල කළු ලෑල්ලක් ගත්තේ නැහැ මොන්නම උපකරණයක්වත් පාවිච්චි කරුවේ නැහැ අද ওই විද්‍යාඥයන්ට හොයාගන්න බැරි දේවල් මේ අවුරුදු 2550 ගානකට ඉස්සෙල්ලා හොයාගෙන අද ලෝකිකෙන් ඉපරිම උසස්ම විද්‍යානුකූල සොයා ගැනීම උත්තර කරන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයන්. ඒකට කියන්නේ non local phenomena කියලා. ශක්ති ගැන බලනකොට ඒකට තැනක් හෝ කාලයක් පෙන්වන්න බෑ කියලා. ඒ ශක්තිය එක තැනකින් අනිත් තැනට මාරු වෙන හැටි අහවල් තැනය කියලා තැනක් හෝ ඒක සඳහා කාලයක් නැහැ. ඒ වගේම තමයි ආස්වාද ප්‍රසවාසෝ පිම්බීම හැකිලිම හෝ වම දකුණ ලකුණු කියාගෙන යනකොට හොඳට මේකට හිත සම්පාත වෙලා බලනකොට පුද්ගලයාට මම ඉඳගෙනද කරන්නේ හිටගෙනද කරන්නේ කියන මතක නැති වෙනවා. කොච්චරලා හිටියද කියලා මතක නැති වෙනවා. මම මේක පිළිබඳව ආස්වාද ප්‍රසවාසයේ බලන් ගන්නකොට නාය මුල බලන් හිටියද දැන් ඉන්නේ නාය මුලමද කියලා හොයාගන්න බැරි වෙනනම් සතිය සමාධියේ තියෙන බව තේරෙනවා. ආ මේ විදිහට මේ රූප ධර්ම විශේෂයි මේ 11 ආකාරයේ දැක ගන්නා තෙක් සියලුම සටහන් ආකාර සහය අත්‍යන්ත ලක්ෂණ හොඳට බලන්න හිටියොත් ඒක අවසාන වෙනකොට මේ මතුවෙන සෑම දෙම ක්ෂණයකටවත් ස්පාසුවක් නොතිබී වහා වෙනස් වෙන බව කියන සංතතියට අනිවාර්යයෙන්ම යනවා ඒක විශේෂයෙන් මම මට මේ ධර්ම පිළිබඳව හුඟක් ඒ මූල ධර්ම වශයෙන් එකලස ඇති උනේ මේ මහසි භාවනා ක්‍රමයේ හදාරනකොට ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලිවම සඳහන් කරනවා මහසි ස්වාමීන් වහන්සේ මෙන්න මේක තමයි භාවනා ජීවිතයේ වැදගත්ම කොටස මේ වස්තුවක් දිහා දිහා බලලා බොහෝ වෙලා බලාගෙන ඉඳලා ඒක බලකින්න පුළුවන් සෑම සටහනක්ම ආකාරයක්ම ආසන්න කාරණාවක ස්වභාවික ලක්ෂණයක් හෝ පුද්ගලික ලක්ෂණයක්ම බැලුවොත් හිත සති සමාධි නම් අනිවාර්යයෙන් මේ සියල්ලම වහා ඇති වී නැති වී යනවා කියන සන්තතියට වැටෙනවා කියන එක තමයි කහනාජීතේ වැදගත්ම කොටස. ඊට පස්සේ මේ සන්තතිය දැක්කට පස්සේ ඒක අනිච්චත්වයට දුක්ඛත්වයට අනාත්මයට කියන ත්‍රිලක්ෂණයට වැටෙනවා කියන එක ඉබේම සිදුවෙන දෙයක්. ඒ නිසා ආධුනිකයට අවශ්‍ය කරලා තියෙන මේ මූලික රූප ධර්ම පිළිබඳව මේ 11 ආකාර ආකාරය දැන ගැනීම. ඒ නිසා ස්වභාවික ලක්ෂණ දැන ගැනීමට අපි කරන මේ සටන, මේ කරන උත්සාහය තමයි භාවනා ජීවිතයේ වැදගත්ම කොටස. එකක් රූප ධර්ම දිගේ ස්වභාවික ලක්ෂණ හොඳට දැනගත්තා නම් ඒක අනිවාර්යයෙන් මේ රූප ලක්ෂණ පිළිබඳව සම්තතියට ඇතිවීම, පැවතීම, නැතිවීම දක්වන්න හේතු වෙනවා. ඇතිවීම, පැවතීම, නැතිවීම දක්වන ඕකට තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඕක ඉතින් දුකක් තමයි. ඒක බලන්නේ එක සැපක් නෙවෙයි. වෙහෙස කරා. තවන සුළුයි. ආන්න එහෙමනම් ඒක අනාත්ම වෙනවා කියලා ඒක සාමාන්‍ය ලක්ෂණයට තුරු දෙනවා. ඒ වාගේම මේ රූප ධර්ම පිළිබඳව මේ තාක් හොඳට ගැඹුරින් හොයාගෙන ඉන්නකොට ඒක බලාගෙන ඉන්න හිත නාම ධර්මයේ මොකද්දෝ පරිණාමයක් සිදු වෙනවා සතිය සහ සමාධිය කියන ධර්ම දෙක යටතේ ඒ තුලත් පවතින්නේ බලාගෙන ඉන්න හිතෙත් පවතින්නේ අර රූප ධර්ම වල තියෙන වගේ ශක්ති විශේෂයක් බව පුද්ගලයේ කාත්මයක් මම මේ මාගේ කියා ගන්න පුළුවන් ගතියකුත් නැහැ ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් ගතියකුත් නැහැ වශේ පවත්වන්න පුළුවන් ගතියකුත් නැහැ ඒ බලන එකත් ශක්තියක් ඒකට ලක් වෙන රූපත් ශක්තියක් කියන මේ දෙක සම්පාත වෙලා හුදු ශක්ති බවටපත් වෙච්චාසේ මම නිදාසය. මම විමුක්තිය ලබනවා. මම ඒන් තොර වෙනවා. එතකන් නම් හිතෙන්නේ ඒම වෙන එක මහ විනාශයක් අභග්යක් කියලා තමයි පේන්නේ. නමුත් හොඳට බලන් හිටපුවාම රූපවල තියෙන ඒ ශක්තිය, නාමවල තියෙන ඒ ශක්තිය, ඒවට ඒ තාලෙට ඇති හැටිය දක්වාම එනකන් විපස්සනා කියන මේ දර්ශනය බලා සිටීම දිගට කරනකොට ඒව ඒ වගේ වැඩ කරගෙන යනවා මම ඒකුණේ නෑ ඔකට. ඒව ආණ්ඩු පට්ටු කරන්න ඕනකමක මොකුත් නැහැ. ඒ වගේම එහෙම ඕනේ නැත්තම් මේ ලෝකේ සිදුවෙන දේවල් වලට අපි වග වෙන්න ඕන කමක් නැහැ. ඉතින් ඒක සාමාන්‍ය ආගමනුකූලව සඳහන් කරන්නේ මේ ලෝකේ ඇතිවෙනා වූ මේ අෂ්ටලෝක ධර්ම વિશે ශාප, දුක්, ලාභ, අලාභ, යස, අයස මේ වගේ දේවල් වල සැලෙන්නේ අපි මේක මේ අපිට ආණ්ඩු මට්ටු කරන්න පුළුවන් කියලා හිතාගෙන. නමුත් රූප ධර්ම විශ්යෙන් හෝ ආණ්ඩු මට්ටු කරන්න බැරි බව දැනගත්තොත් ඌවා පිළිබඳව සැලෙන ගතිය ටික ටික ටික ටික ටික අඩු වෙන පටන්. ඒ අඩු වෙන අඩු වෙන අඩු වෙන්න අර හිතට එන ආතති ගති ටෙන්ෂන් කියන එක බහින්න පටන් ගන්නවා. එන්නේ එන්නේ එන්නේ විමුක්ති පැත්තට යනවා. තම කවදාකවත් ඒ රූප පිළිබඳව ඒ 11 ආකාරය දන්නේ නැතුව සටහන් ආකාර පිළිබඳ හැඟීමක් තොරව අස්පනා පිටම ඒ සම්පති ලක්ෂණ මතුවෙන්නේ නැතුව කවදාකවත් අපිට මේ අශෝක ධර්මයේ කම්පා නොවෙන්න හිතලා නතර කරන්න බෑ. දිගටම රූප ධර්ම පිළිබඳව හොඳට බලලා ඉව පිළිබඳව ඒ සම්පති ලක්ෂණේ මතුවෙනකොට ඒ අශෝක ධර්ම කම්පා නොවෙන ගතිය ඉබේම එන එක. ඒක නිසා රූප ධර්ම පිළිබඳව හොඳ අධ්‍යාපනයක් ලැබනකොට නාම ධර්ම කියන කියන හිතේ පැහැදිලි එකලසක් කීකරු වීමක් ඒ වගේ වෙහෙස අඩු වෙන ගතියක් අනිවාර්යයි ඒ නිසා අවශ්‍ය කරලා තියෙන්නේ ඒ ගත්ත ආනාපානයේ සෑම පැතිකඩක්ම බලනකොට ඒ ආනාපානයේ තුලින්ම අපි මෙතෙක්කල් භාවනා කරන් ඉස්සෙල් පැතිච්ච ආනාපාන පිළිබඳවත් ඉස්සරහට කරන්න වෙන ආනාපාන පිළිබඳවත් අපි මේ ඉස්සරහ ඉන්න කෙනෙක් ආනාපානය කරනකොට කොහොමද කියන එක පිළිබඳවත් අපිට අන්වේ වශයෙන් තර්ක වශයෙන් හොඳට තේරුම් ගන්න පුළුවන් ශක්තියක් එනවා ඉතින් එතකොට අපිට අපි හිතමු ඉගෙන ගන්න ළමයෙක් කියලා ඒ ඉගෙන ගන්න ළමයෙක් නම් මොන ප්‍රශ්න පත්‍රය පත්‍රයට මුණ දෙන්න ගියා. දකින්නකොටම ඔන්න ගණන් පත්‍රය දැක්ක හුම්ම ගන්න බැරුව වෙනවා බය වෙනවා. ඒකට හුම්ම ටිකක් කරගෙන ඉන්නකොට ආනාපාන දිට දැම්මට පස්සේ බය ගියාට පස්සේ ආන ගණන් පත්‍රය හදන්න පුළුවන් ගතියක් එනවා. හැබැයි ඊට කලින් ආනාපාන හොඳට හුරු කරගෙන තියෙනවා. හැම ආකාරයක්ම දැක්ක. එතන සම්මුඛ පරීක්ෂණයකට ගියා. එතින් ගියාට පස්සේ කලකොල වෙන වෙලාවක හොඳට අර පුරුදු කරපු හුස්ම රැල්ලට හිත යොදලා පුහුණු කරගත්තන ඊට සාර්ථකව මුණ බලන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ නිසා මේ ආනාපානයේට රූප ධර්ම පිළිබඳව හැදෑරීමෙන් නිවන් දකින්නම තමයි. නමුත් මේ පිට පුදුමා පුදුමාකාර මේ අද තියෙන මේ විද්‍යා දැනුම සියල්ලම පුදුමාකාර ඉහළ සිට බැලීමේ ශක්තියකට යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ වගේම එතකොට බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද? උන්වහන්සේට ඔය කියන විදිහ ඇක්සලරේටර් එකක්වත් ඔය කොලයිඩස් මොනක්වත් තිබුණේ නැහැ. ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් මොකක්වත් තිබුණේ නැහැ. උන්වහන්සේ කෙරේ මේ සතිය සමාධිය අර එකම වස්තුවකට යොමු කරලා බොහෝ වෙලා පුහුණු කිරීම තුළින් මේ ඉස්සරහට වෙන්න තියෙන තව ඉස්සරහට වෙන්න තියෙන රූප ලෝකය පිළිබඳව ඒ ලෝක විදු ගුණේ පංචවිද ඤය මණ්ඩලේ අවකාශ ලෝකේ සත්ත්ව ලෝකේ සම්පූර්ණ විස්තරයක් වගේ. ඉතින් ඒ දවස්වල අපිව විසිකොල්ල දැම්ම සයන්ස් කාරෝ සියලු සයන්ස් කාරෝ නැසෙන සුළුයි කිව්වේ අපි ඒක. සංස්කාරෝ නැසෙන සුළු කියලා නෙවෙයි. නමුත් දැන් සයන්ස් වලින් බලනකොට පේනවා බුදුරජාණන් වහන්සේ මේ කියලා තියෙන කාරණා ටික අද ඉන්න විද්‍යාඥයෝ දැන් හොයාගන්න සෑම දෙයක්ම පේටන්සි රෙකෝඩ් කරගෙන report මේ රෙජිස්ටර් කරගෙන තමයි ඒගොල්ලන්ගේ බෝධිලියට ලියාගෙන තියෙන්නේ. නමුත් සරුවච්චන් වහන්සේ මේ පේටන්සි රෙකෝඩ් කරන්න report මේ රෙජිස්ටර් කරන්න ගියා නම් උන්වහන්සේ කියපු දේවල් විතර වටිනා දෙයක් මුළු ලෝකෙම නැහැ. ඒ නිසා බෞද්ධ වශයෙන් අපිට මේ සෑම දෙයක්ම ඊටාම සාර්ථක ක්‍රමිකව ඉගෙන ගන්න පුළුවන් මේ සතිය රූප ධර්මයකට යොමු කරලා හොඳට ඒක හැබැයි පිරිසිදු දකින්න. ඉතින් මෙතෙන් හුඟව දෙනකොට ප්‍රශ්නයක් මතුවෙනවා මේ ආස්වාස ප්‍රස්වාසයෙන්ම පටන් ගන්න ඕනේද? නිම්බීම හැකිලිමෙන්ම පටන් ගන්න ඕනද? රූප ධර්මයකින්ම පටන් ගන්න ඕනේද? ඔක වේදනානුපස්සනාවෙන් කරන්න බැරිද? චිත්තානුපස්සනාවෙන් කරන්න බැරිද කියලා ගොඩක් ප්‍රශ්න තියෙනවා. ඉතින් එහෙම කරන්න පුළුවන් ඇත්තොත් ඇති ඒකමද හේතුව අපි මේ සංසාර වශයෙන් බලනකොට එක එක පන්තිවල ඉන්න කට්ටිය. මේ කරන විස්තරේ පෙර අධ්‍යාපනයක් නැති ආධුනිකයෙක් කරගෙන යනකොට හැටි. ඇති. එවැනි ආධුනිකත්ව පාඩම් ඉවර කරපු කෙනාට නම් මේ නාම ධර්ම වලින් උනත් පටන්ගෙන යන්න පුළුවන්. නමුත් කොච්චර කෙරුවක්වත් හොඳම වැඩේ තමයි දන්නේ නැහැ කියන තැනින් පටන් අරගෙන මුල ටික පෙළ ගහගෙනම ගියොත් අපි හැමදාම මේ නිර්හංකාර ගතියකට මාන්නකාර ගතිය වලට නැතුව වරද ගන්න තියෙන ඉඩ අඩු වෙනවා. ඒක නිසා රූප ධර්මයකින් පටන් අරගෙන යන එක තමයි සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල මුලටම සතිපට්ඨාන කියලා සතිපට්ඨානේ මුලටම කායනුපස්සනාව තමයි කියලා තියෙන්නේ. ඉතින් ඒක තේරවාදයේ දිග්ගටෝම කරගෙන ආපු සම්ප්‍රදාය. ඒකෙන් අදහස් කරන්නේ වේදනානුපස්සන ආනාපානපසනාවෙන් චිත්තානුපසනාවෙන් ධම්මානුපසනාවෙන් බෑයි කියලා ඒ සෑම දෙයකින්ම පුළුවන් සෝවාන් මාර්ගය ලබන්න. නමුත් ඒ වරදිනව අඩු ක්‍රමේ තමයි රූපයෙන් පටන් ගන්න යන්නේ. අනිත් එක අපි ළඟ තියෙන මේ භෞතික විද්‍යා දැනුම හොඳට මේකට යොදව ගන්න පුළුවන්. කොහොමද වස්තුවක තියෙන සටහන්? කොහොමද වස්තුවක තියෙන ආකාර? කොහොමද වස්තුවක වේලාවෙන් වේලාවට පවතින ඒ සුවිශේෂ ලක්ෂණ කියන කොහොමදට හදාරලා එකක් අරගෙන ඒක දිගේම බලාගෙන ගියොත් කොයි එක තුලත් ඒ දේ තුලින් ඒ සංකත ලක්ෂණ ඇතිවීම පැවතීම නැතිවීම වලට යටයි නේද කියන පොදු ලක්ෂණය දැක ගැනීමට හැකියාව තියෙනවා. නමුත් ඒ සඳහා අනාත්ම සංඥාව නැත්නම් හිත අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. එහෙම නොවුනොත් මේ වස්තු තුල ආත්ම සංඥාව ඇති කරගන්න පුළුවන්. ඒ නිසා අනාත්ම සංඥාව තියෙන්න ඕන. සියාගෙන දිගුවට ආනාපාන වගේ දේක සත්‍ය සමාධිය වඩ아가න ගියොත් ඒ ਸਰවඥාන්සේ විස්තර කරපු විදිහට මේක අනාත්ම ආබාධව අපිට මේ රූප ධර්ම පිළිබඳව ආබාධ වලටපත් වීම වළක්වන්න බැරි බවත් මේ රූප මෙහිම වේවා මෙහිම නොවේවා කියලා අපේ වශයේ පවත්තන්න බැරි බවත් තේරුම් ගත්ත දවසක අපි මේ ලෝක ධර්මත් එක්ක හැප්පෙන්න. ගලේ ඔළුව ගහගන්න යන්නේ නැහැ. එන දේක ඇහැට බාර ගන්න පුළුවන් ශක්තියක්. ඉවසීමේ ශක්තියක් ඇතුව මේ ගත කරන චිත්තක්ෂණය වර්තමානයේ තියාගෙන අර බැරි වැඩවලට ඔළුව දාලා අමාරු වෙන්නේ නැතුව මේ අර රූප ධර්ම අනිවාර්යයෙන්ම නරකට යොමු කරන එකක් කියන අදහස තියාගන්නෙත් නැතුව ඒ තුලින්ම රූප ධර්ම පිළිබඳව ඇතිවීම පැවතීම නැතිවීම හැදෑරීම තුලින් රූපයාගේ විමුක්තිය ඊවස වේදනා සංඥා සංකාර විමුක්තිය වලට ලොකු ඉඩක් ඇති කරගන්නවා. ඒක නිසා අද දවසේ මේ එකතු කරගත්ත ධර්ම කොටස ටිකක් මතක තියාගෙන කරගෙන යන භාවනා වැඩපිළිවෙලට එකම තව සතියකින් තව සමාධියකින් යුක්තව මතුවෙන මතුවෙන ධර්මයට එළඹ සිටි සිහියේ ඒ ධර්මයේ ස්වභාවික ලක්ෂණ දැනගත්තොත් අනිවාර්යයෙන්ම ස්වභාවික ලක්ෂණ සම්තති ලක්ෂණ යොමු කරනවා සම්තති ලක්ෂණ අනිවාර්යයෙන්ම සාමාන්‍ය ලක්ෂණ කියන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මයට යොමු කරනවා කියන විශ්වාසය ඇති කරගෙන දිගින් දිගට ගියොත් මේ ਸਰවඥාන්සේ පස්වග මහණුට ධර්ම දේශනා කළාමාර වෙනකොට පස්වග මහණුන් සීළු දෙනාම අරියත් ඵලය කියන එක සාක්ෂාත් කරේ යම් ආකාරයකටද ඒක ආකාරයට මේ සීළු දෙනාට මේ යොදන කාලයේ වටිනාකම තේරුම් අරගෙන ඇති ඇත්ත ඇති හැටි දැනගැනීමේ ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. ඊළඟ දිනාටම සැනසීම උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. දැන් දැනට අපේ වෙලාව විනාඩි 5ක් විතර තියෙන්නේ. එදා ප්‍රශ්නයක් තමයි මේ තිබුණේ මම මේ ධර්ම දේශනාවත් මතු කරේ ධාතුල සාමාන්‍ය ලක්ෂණේ පෙනෙන තෙක් එහි පොදු ලක්ෂණ නොපෙනෙන බව දේශනාවකදී කියවින. උදාහරණයක් වශයෙන් පඨවි ධාතුව ගතොත් එහි බරගතිය සහ සෑල්ලු ගතිය භාවනාදී දැනෙනවා නම් ඒ පොදු ලක්ෂණ දැනෙන්නේ කෙසේද කියා කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඉතින් මේක මේ ධර්ම දේශනාදී මතක් කළා වගේ පඨවි ගතිය තියෙන බරගතිය හැලු ගතිය වගේම පඨවි ගතිය තියෙන පඨවි ලක්ෂණේ තියෙන පඨවි ධාතුවේ තියෙනවා මෙලෙග් ගතිය, තද ගතිය, ගොරෝසු ගතිය, සියුම් ගතිය කියලා. මේ ෂේර්ම දකින්නකම් බලන්න හිටියොත් මේ සෑම ගතියක්ම බරගතිය, සෑල්ලු ගතිය කවදාකවත් යකුරුෂේක් කියලා වෙනසක් නැහැ. ඒවා ගති. ඒ වගේ මේවා මතු වෙනවත් එක්කම බර ගතිය ඇති වෙලා නැති වෙලා. පැහැල්ලු ගතියත් ඇති වෙනව නැති වෙනවා. එතකොට ඒවා ධර්මතා. විශේෂ මිස මගේ බර ගතිය, මගේ සැහැල්ලු ගතිය, ස්ත්‍රී බර ගතිය, පුරුෂ බර ගතිය, නම්බුකාර බර ගතිය, අවනම්බුකාර බර ගතිය, මංගල බර ගතිය, අවමංගල බර ගතිය කියන දෙයක් නැහැ. ආහන්නේක තේරුම් අරගත්තොත් මේවා අල්ලගත්තේ නැත්නම් ඒවා ඇති වෙච්ච ගමන් නැති වෙන එක තමයි සම්තති ලක්ෂණය කියලා කියන්නේ. ඒ නිසා ලකුණු බොහෝ එන්න පටන් අරගත්තොත් සම්තති ලක්ෂණය අනිවාර්යයෙන්ම වෙනවා පවතිනවා නැති වෙනවා කියන එක මතුවෙන්න මේ එක එක ලකුණක් දැක්කට බෑ ලකුණු සේරම දකින්නකම් ලං වෙලා බලන්න ඕන. බලනකොට ඇති වෙන පවතින නැති වෙන එක තමයි පොදු බව. ඒක රූප වලටත් පොදුයි, පටවි වලටත් පොදුයි, පටවි කියන්නේ රූප තමයි, නාම ධර්ම වලටත් පොදුයි. අන්න ඒක දැකගත්ත දවසේ මේ දේවල් තෝරන ගතිය, රණ්ඩු කරන ගතිය, මගේ කියා ගන්න ගතිය නැති වෙනවා. ඊකට ඒකෙන් සඳහන් කර තියෙනවා විචිකිච්ඡාගෙන දේශනාවේදී අන්තිමට කියා තියෙනවා තමන්ගේ භාවනාව වුණත් අධි탁ෂේරුවක් නොකර අව탁ෂේරු කළ යුතු බව. දරුවචන් වහන්සේට දන්නේය මම නොදනිමි කියා සිටිය යුතු බව. මෙසේ සිටීමද සැකකිරීමක් වෙයිද කියා හිතේ. මේ පහදා දෙනෙමින් ඊට යටහත් සිටින්. නමුත් මේකදී අර විචිකිච්ඡාව නැති කරන්න ගත්ත උපක්‍රමයක් බව දන්න නිසා මේක එච්චර අමාරු වැටෙන්නේ නැහැ. අදි탁ෂීරුවට ගියොත් තමයි ගොඩක් වෙලාවට පොඩ්ඩක් ඉගෙන ගත්ත ගමන් අනුන්ට කියලා දෙන්නයි අවුල් කිරීමකට යන්නේ. අද අව탁ෂීරුවටපත් කෙරුවට පස්සේ තමයි තියෙන්නේ නැවත නැවත මේක සම්පූර්ණ කරන්න යන්නේ එකයි. අනිත් එක මේ අව탁ෂීරුවටපත් කිරීම උපක්‍රමයක්. නොමගේ යෑම වළක්වා ගන්න තියෙන උපක්‍රමයක් කියලා දිගටම නිර්හංකාර ගතිය. පතු කරාට මේකෙන් හානි වෙනවා අහංකාර ගති මතු කරනවට වැඩිය මේකෙන් ප්‍රශ්න මතු කරනවා මම හිතනවා මේ වෙලාවේ අර විනාඩියක් දෙකක් අරගෙන ගිය පාරේ ඉතුරුච්ච ප්‍රශ්න ටිකේ මට තියෙන වගකීමෙන් නිදහස් වෙන්න හිතනවා. ඔබ වහන්සේ නොසිටින්න අපි නිවන් මඟ කෙසේ යමුද කියා නොවැටහි. ඔබට සදා නිරෝගීව පාතර. ප්‍රශ්නේ මනස ඉන්ද්‍රියක් වශයෙන් ඇත ඒට නොකඩවා එළවෙන මනෝධර්ම හිතවිලි කොහේ සිට එනවාද කායප්‍රසාදේ වගේ මනසේ ප්‍රසාදයක් ඒට එළවෙන මනෝධර්ම ප්‍රතිචේන්ද්‍ර සත්‍ය වශයෙන්ම තිබේද මනෝ විඥානයේ ඇතිවීම නැතිවීම බලා සිටීම ඊට අපහසුයි ඒ ආදී දේ පහදා දෙනු මැනවි. මුටි මේක ඇත්තටම විස්තර සහිතව කියනවනම් මේට වැඩිය ලේසි අපිට තේරුම් කරන්න ඇහැ රූපයක් නිසා ඇහි චක්කු විඥානය පහළ වෙනවා කිව්වා මේක අපිට පෙන්වන්න පුළුවන් ඇහැ කියලා තැනක් තියෙනවා ප්‍රසාද රූපයක් කියලා එකක් තියෙනවා බාහිරේ තියෙන රූපයක් තියෙනවා මේ දෙක ආවට පස්සේ ඇහි රූපේ ගැටෙනකොට හිත එතන තිබුණ නැත්නම් රූප පේන්නේ නැහැ. එතකොට අපි දැක්කා වෙන්නේ නැහැ. දැක්කා වෙන්නම් හිත එතන තියෙනවා. ඉතින් ඒකට ඇහැ කියලා යමක් මෙතන තියෙනවා කියලා පෙන්වන්න පුළුවන්. ඒ වගේම රූපය කියලා බාහිරේ වර්ණ රූපයක් පෙන්වන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ නමුත් ඒ පේන වර්ණ රූපේ සහ මේ ඇහැමතින් අපි කොච්චර දේවල් හිතා ගන්නවද කියන එක හිතා ගැනීම නිසා අවසානයේ අපි කොච්චර අවුලකටපත් වෙනවද කියන එක ඔය දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් කියනකොට තේරෙනවා අපි එකක් දැක්කට පස්සේ ඒක දිගේ ගොඩාක් දැක්කා කියලා හිතලා යන යන ගතිය හොඟක් තියෙනවා. එතකොට කවුරු හරි කිව්වොත් ඔය ඔය කතා කරන්නේ දැන් ඔය දැකපු දේ මත නෙවෙයි දැක්කයි කියලා හිතාගත්ත දේ මත කියලා මොකක් වෙලාවට අපි වාද කරනව නෑ නේ මම දැකලා කතා කරනවා මම ස්පර්ශ කළා කියලා. නමුත් මනසට ගියාම මනස දකින්නේ හිතවිලි පමණයි අනිවාර්යම හිතවිලි කියන්නේ මනසේ නිර්මාණයක්. ඒක නිසා අපි ඇහෙන් දකින්නෙත් ඇහි හදාගත්ත නිර්මාණයක්මයි පේන දේ නෙවෙයි. කියන දේ නෙවෙයි. එහෙම නැත්නම් අපිට ඕනේ දේ. අපි කියනවා කබර ගෝයා වුණත් තල ගෝයා කර තල ගෝයා කරගන්න කණ්ඩ ඕන වෙනකොට. ඒ නිසා අපිට ඕනම කෙනෙක්ගේ දැකපු දෙයක් අපිට ඕනේ සමහරට වෙස් ගන්න ගන්න පුළුවන් වෙස් ගන්න ගත්තට පස්සේ ඒ පුද්ගලයා ගහපා දෙන්න හරි අමාරුයි. ඒක ඇහි. නමුත් මනසේ හොඳට පෙන්ලා දෙන්න පුළුවන් මනස දකින්න හිතවිලි පමණයි. හිතවිලි කියන්නේ 100ට 100ක්ම මනස විසින් නිපදවන ලද දේවල්. මේ මතින් අපි දවසේ පැය කීයක් ගත කරනවද කියලා හිතන්න. මනස විසින් මතු කරන ලද හිතවිලි බලලා ඒව සත්‍ය කරගෙන ඒ හීන ලෝකෙත් හීනෙමුත් කෙඳිරි ගන්න. මේ අවදි වෙලා ඉන්නකොටත් ඇත්තටම සැකයක් තියෙන අවදීන් දින්නේ කියලා. මොකද ඉන්නේ අපි මනෝලෝකේ. ආහන් එතෙන් ගියාට පස්සේ තේරෙනවා ඇත්තටම පිස්සෝ කියලා කිව්වට පාඩුවක් නැහැ කියලා. සබ්බේ පුතුජන උම්මත්තකා කියලා සරුවචනසේ කියලා තියෙන හැබැයි ඒක කීප දෙනෙක් මගෙන් අහුවා ඒක සරුවචන දේශනාවද නැත්නම් අටුවා ප්‍රකාශයක්ද කියලා. මට ඒක හරියට මේ ශාසනය නමුත් අපි හුඟක් වෙලා දිනේ මේ මනසේ. ඒක නිසා ඒකෙන් හොඳට තේරෙනවා මනස දකින්නේ අනිවාර්යයෙන් මනසම හදාගන්නලද මේ හිතවිලිමයි. ඒ කියන්නේ මනසෙන් ඇති කරන දේවල්. අපි මේක කොච්චර විශ්වාස කරගෙන ඉන්නවද කියලා. නමුත් මේක මේ ප්‍රශ්නෙත් කියලා තියෙනවා අල්ලන්න අමාරුයි. ඒ නිසා හොඳම වැඩේ තමයි ඇහැට දකින්න රූප මත මෙනෙහි කරන්න මෙනෙහි කළ බැලුවොත් තේරෙන පටන් අරගනි දැකීමක් නැතුව නෙවෙයි දැකීම මතින් අපි හදාගත්ත දේවල් දැක්කයි කියලා හිතාගත්ත දේවල් දිගේ තමයි හිත දුවන්නේ ඒ නිසා දැක්ක දැකපමණින් නතර කරගන්න පුළුවන් නම් එහෙනම් අපිට තේරුම් ගන්න පුළුවන් අපි කොච්චර දැකපු දේවල් මතින් හදාගත්ත දේ මත පටලවා ගන්නද ඇහුණා කියලා ඇහිච්ච දේ මත අපි හිතා ගන්න දේවල් ගඳ බැලුවා රස බැලුවා කියන සෑම දෙයකම තියෙන්නේ හිතා ගන්න දේවල් අන්න හිතා ගන්න දේවල් මත පමණමයි වාද විවාද තියෙන්නේ කලහ විවාද තියෙන්නේ තෝතෝ වර ඵල කියලා රණ්ඩු තියෙනවා. දකින්න දේ මත නැහැ. මේ ළඟදි කියව පොතක මම දැක්ක 102යි කියලා කියනවා. අපි දකින්නේ ඉතුරු 98ම දැක්කයි කියලා හිතා ගන්න දේවල් කියලා. කියන දෙයක් දකින්න ඒක නැත්තේ නැහැ. ඒත් ඒ දෙක පිළිබඳ ප්‍රශ්න නැහැ. ඔක්කොම දකින්නේ ඒක. නමුත් එක්කෙනෙක් එක විදිහට කරනවා, තව කෙනෙක් තව විදිහට. ඊට පස්සේ දෙන්න ඒක පිළිබඳව රණ්ඩු කරනවා. ඒක නිසා ඒකට හොඳම නිදහස් කරන්න පුළුවන්. කල්පනාකාරව නිදහස් වෙන තැන තමයි මනින්ජය ගත්තම මනින්ජය දකින්නේ අනිවාර්යයෙන් මනස හදාගන්න දේ පමණයි. ඒ නිසා ඒ කියනවා what you think what you think that you are what you see that you are wherever you go how they are you are. අපිට ඕන දේ තමයි අපි දකින්නේ. ඒක නිසා මෙන්න මේ මුලාවෙන් ගැලවිලා ඇති හැටිය දකින්න නම් ඒ දැකපු දේවල් මත අර්ථකතන දෙනව වෙනුවට දැකීමම නැවත නැවත නැවත නැවත කෙරුවොත් එකම දේ අපිට තේරෙන්න පටන් අර ගන්න පුළුවන්. අපි කොච්චරක් මේ ඇති හැටිය නොදැනද මේ මතිමතාන්තර වලට ලක්ලා ඉන්නේ කියලා. ඒක නිසා මේ මේක මනස පිළිබඳව தත්ත්වයට යන්න ඉස්සෙල්ලා අවවාදයක් වශයෙන් කියන්න පුළුවන්. කායෙන්ජය ගැන හොඳට බලන්න. ඊගාවට දිව ඊගාට නාසය, ඊගාට කන, ඊගාට ඇහැ වශයෙන් ගියාට පස්සේ තමයි මනින්දේ පිළිබඳ අවබෝධයක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒක මේ කායින්දේ තමයි අමාරු කොටස. මොකද ආධුනික නිසා කරගෙන කරගෙන යනකොට ඉබේම වැඩි වැඩි වැඩි වැඩි මනින්දේ දිහාට යන්න පටන් අරගන්නවා. ඊගා ප්‍රශ්නයක් තියෙනවා මා කියවූ අතිගෞරවනීය ස්වාමින් වහන්සේ නමක් විසින් සම්පාදනය කළ දහම් පුස්තකයක පහසඳන් වැකිය සඳහන් වේ. අතීත වූ අපායගාමිනී කර්මයන්ට සත්වයා අපායට පැමිණිය හැකිවන්නේ ඔහු තුළ සක්කාය දිට්ඨිය පවතිනාතෙක් පමණයි. සක්කාය දිට්ඨිය හෝ අනුත්පාදේ නිරෝධය අනුව අපායගාමිනී කර්මයෝද ක්ෂය වෙති. මේ අදහස පාදා දෙනු මැනවි. Taman මෙම අතීත වූ අපායගාමිනී කර්මයන්ගෙන් බේරීමට හැකි ක්‍රමයක් ගැනද මේන් පැවසෙනුයේද යන්න පහදා වෙන්නේ නම් කවුරුන් ඉලා සිටීමේ. ඉතින් මේක කියන්නේ ඉතින් සක්කාය දිට්ඨිය නැති වුණා නම් විඳින කෙනෙක් නැහැ. ඒතර කර්ම ඇවිල්ලා ගිය ප්‍රශ්නයක් නැහැ. අපි ගෙදර නැතිලා බෝම්බ පිපුරුවට ප්‍රශ්නයක් නැහැ. අපි ගෙදර නැහැ නේ වෙලා. ඉතින් මේ සක්කාය දිට්ඨිය නැතුණයි කියලා කියන්නේ ඊට පස්සේ කර්ම වැඩ කරනවා ඇති. නමුත් ඒක මම කියාගන්න කෙනෙක් නැහැ. මගේ කියාගන්න කෙනෙක් නැහැ. ඒ කර්මය සිද්ධ වෙයි. නිසා කර්ම ගෙවීමක් නෙවෙයි සිද්ධ වෙන්නේ සක්කාය දිට්ඨිය ගෙවීමක් සිදු වුණා නම් මධ්‍යස්ථානේ නැති වෙනවා නම් ඒ කර්ම ප්‍රතිසන්දේන ඊට පස්සේ ඒ කර්ම ක්‍රියාත්මක උණයි කියලා මේ අර මාළුක්‍ය පුත්‍රයේ සූත්‍රයේදී හරවතන සඳහන් කරනවා අපි දැකපො නැති ආපු යහපු නැති මත්තර දකින්න වෙන්නේ නැති මොනම දෙයකින්වත් අපිට පෞ සිද්ධ වෙන්නේ නැහැ අපිට කරදර වෙන්නේ නැහැ මම මේ කියාගන්න මූලස්ථානේ නැත්තම් ඒ කර්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ නිසා අපායට යන්න හෝ ඒ කර්ම විඳින්න හෝ මම හිතියොත් නෙවෙන්නේ ඉතින් මම අනිත්පාද නිරෝධේ නිරුද්ධ වුණා නම් යකඩ මල්ලට ගුල්ල ගවනම් හාල් මල්ල නොබල විසිකර කියලා තියෙන්නේ ඒ කර්ම රැක්තියන අහන්න දෙයක් නැහැ මේ විඳින මධ්‍යස්ථානේ නැති වුණා නම් දයේනම් කවුරුත් ආජීව අට්ටමක සීලය සමාදන් වීම සඳහා নমස්කාරය.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 සියලු දෙනාම දැන් පැයක පරියන්කයට සූදානම් වෙන්න මම අලුතෙන් පැමිණිච්ච කට්ටිය පිළිබඳව විශේෂයක් කරලා ප්‍රශ්නයක් අහන්න කැමති කවුරු හරි පරියන්ක මේ වගේ භාවනාවකට අවශ්‍ය මූලික උපදේශ බලාපොරොත්තු වෙන කවුරු හරි ඉන්නවද මෙතන? එහෙම නැත්නම් බුදුනේ Tamanට තමන්ගේ කටයුත්ත කරගන්න පුළුවන් ඇත්තද ඉන්නේ? උපදේශ බලාපොරොත්තු වෙන කට්ටිය නැත්නම් හොඳයි. ඉන්නවද කවුරක්වත් මේ පරියන්කයට අවශ්‍ය උපදේශ ලබා ආශාවෙන් බලාපොරොත්තු ඉන්න කෙනෙක් කියනවා අතීසවන මට ලේසි. කාටද කැමති වෙන්නේ කියලා. දැන් එහෙමනම් අපි පරණ නැත්තන්ගෙන් අනුකම්පාව ඉල්ලගමු විනාඩි 5ක 10ක විතර වෙලාවක් මම අරගන්න බලාපොරොත්තු වෙනවා. ආධුනිකයෙක් වශයෙන් කොහොමද අපි පරියන්කයක් ගත කරන්න කියලා මම ඒක සඳහා ඔක්කොම විස්තර කියන්න බලාපොරොත්තු වෙනා නෙවෙයි. මේ වෙලාවේ හැටියට ගැළපෙන කෙටි මතක් කිරීමක් කරන්න කැමති. අපි මේ වගේ තැනකටපත් වෙන්න කොච්චර දුෂ්කරද කියන එක වෙලාව දුෂ්කරද කියන එක මේ කවුරුත් වගේ දන්නවා. නමුත් අපි ඒක දැන් ලබලා තියෙනවා. විවේක ස්ථානයක් අපිට ලැබිලා තියෙනවා. භාවනා කරන පිරිසක වටපිට අපසතිය ලැබිලා තියෙනවා. ඒක පිළිබඳව හිත සන්තෝෂ කරගෙන Taman මේ පරියංක භාවනාවට යන්නේ කියලා හොඳට පරියංකේ පත්තල වෙලා වාඩි වෙන්න ඕන. හරි බරි ගහිලා වාඩි වෙන්න ඕන. ඒක තමයි පළවෙනිම දේ. ඒ ඉන්න ඉරියව්ව සද්ද පරියංකේන වඩා හොඳයි නැත්නම් සාමාන්‍යයෙන් බිම වාඩිච්ච පරියංකේ හොඳයි බැරි නම් ඒ කෙලින් පිටිපස්සේ ඇඳ තියෙන පුටුවක් උනක් ප්‍රශ්නයක් නැත්තේ නෑ. පාඩි වෙලා ඉස්සල්ලාම කරන්න ඕන Taman ඉන්නේ ඉරියව්වේ පහසුකම් ටික බලන එක. ඒකේ ලකුණු දෙකක් මතක තියාගන්න. එකක් තමයි ඉරියව්ව සමබර බව. වාඩි වෙනකොටම ඉරියව්ව සමබර බව. දෙක හැම මස් පිටියක්ම හොඳට නිදහස් කරලා රිලැක්ස් කරන එක. ටික. ඒ දෙක තියෙනවා නම් ඔන්න පරියන්කේ හරි කීයයි. ඊට පස්සේ කරන්න තියෙන විනාඩි කිහිපයක් ඉන්න පරියන්කේට හිත යොදාගෙන ඉඳගෙන ඉන්න බවට හිත යොදාගෙන ඉන්න එකයි. ඒකවල තමයි වේදනා හිතවිලි බාධා, ශබ්ද බාධාවල් නැත්තම් ඉඳගෙන ඉන්න බව රැටෙයි. ඒක අපි සාමාන්‍ය භාවනා ජීවිතය කියන්නේ මම දැන් මෙතන කියන එක. හිත ඒ මම දැන් මෙතන තැන ගන්න පුළුවන් නම් ඉඳගෙන ඉන්න බව වැටෙනවනම් ඒක සතුටු වෙන්න ඕනේ. අපි බොහොම අමාරුවෙන් ලබාගත්ත දෙයක්. දැන් හිත කීකරුයි ඉඳගෙන ඉන්න ඉරියව්වේ. එහෙම ඉන්නකොට විවේක වෙනවා නම් වේදනා හිතවිලි ශබ්ද නැතුව තේරෙන පටන් අරගන්නේ මේ උඩුකයේ සිදුවෙන ප්‍රාණේ හුස්ම ගැනීම මේ වැඩපිළිවෙල. එහෙම වෙනවනම් විතරක් යටිකය අමතක කරලා උඩුකයට හිත ගන්න. එතකොට උඩුකයේ හිත ධානය ඉන්නකොට සමහරකට ඒ උදරේ පිම්බීම ඇකිලිම තව කෙනෙකුට ආස්වාද ප්‍රසවාස නාසිකාග්‍රය හෝ එහෙම නැත්නම් ඒ අතරමැද කොහේ හරි විශේෂයෙන්ම මේ හුස්ම ගන්න පිට කරන වාරේ තැනක් වැටෙන්න ඉඩ තියෙනවා. අන්න එතෙන්ද හිත ගැනීම තමයි අපි මේ පරියන්කයකදී බලාපොරොත්තු වෙන්නේ කායානුපස්සන වාසේ. ඉතින් එහෙම තැනක් තෝරාගත්තට පස්සේ උදරේ පිම්බීම හැකිලිම නම් එහිම හිත පවත්නවා. යම් කෙනෙකුට වෙන කෙනෙකුට නාසිකාග්‍රේ වැටෙනවනම් හුස්ම ඇතුළේම පිටේම වශයෙන් ඒ නාසිකාග්‍රේ හිත තියාගෙන බලාගෙන ඉන්නවා. ඉතින් එහෙම ආපු බවට ලකුණ තමයි වැඩේ හරිය බවට ලකුණ තමයි මේ පිම්බෙන වාරේ හොඳට සාංශුද්ධෙන් හැකිලෙන වාරෙන් වෙන් කරලා දැක ගන්නවා. උදරේ හිත බලන කෙනෙකුට හැකිලෙන වාරේ පිම්බෙන වාරෙන් සාංශුද්ධයෙන් වෙන් කරන මේ හැකිලෙනවා පිම්බෙනව නෙවෙයි කියලා දැක ගන්න පුළුවන්. ආශ්වාස ප්‍රශ්වාස කරනවා කියේ වැටෙන කෙනෙකුට නම් හුස්ම ඇතුල් වෙන වාරේ පිට වෙන වාරේ වෙන් කරලා හොඳට සාංශුද්ධයෙන් වැටෙනවා. පිට වෙන වාරේ ඇතුල් වෙන වාරේ වෙන් කරලා වැටෙනවා. එතකොට ඒක පිරිසුදු කරගන්න පුළුවන් ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා කියලා මෙනෙහි කරනවා. පිට වෙනකොට පිට වෙනවා කියලා මෙනෙහි කරනවා. පටලැවිල්ලක් නැතුව යනවා නම් ඒක තමයි අපි සාමාන්‍යයෙන් මේ ආනාපාන සතිය නැත්නම් සතිය පිහිටවනවා කියන එකෙන් අදහස් කරන්නේ. ඒ නිසා අපි ඉදිරියට කොච්චර හිතවිලි වේදනා සද්ද ආවත් ඒ අතරවාරේ හරි කමන්නේ මේ ආනාපානිය ගත්ත එක්ක නයි ආනාපානිය උදරේ පිම්බීම හැකිලිම ගත්ත එක්ක නයි උදරේ පිම්බීම හැකිලිම හිත පවත්නවා. වේදනා හිතවිලි සද්ද ආවොත් බරපතල වුණොත් ඒ අනුව මේක හිතවිල්ලක් මේක වේදනාවක් මේක සද්දයක් කියලා අපි වටහා ගන්නවා. ඒක නැති වෙච්ච ගමන් ආයෙසරයක් අලුතෙන් පටන් ගත්ත කෙනෙක් වගේ ආයෙත් අර Taman තෝරාගත්ත මූල කර්මස්ථාන හිත තියෙන එකයි කරන්නේ. ඉතින් මේ විතර වැටෙන එක සාධාරණයි. නමුත් මේ වැටෙන අතරම අල්ලපනල්ල හරි කමක් නැහැ. දිගින් දිගට දිගින් දිගට මේ මූල කර්මස්ථානයේ සතිය පැවැත්වීම තමයි අපි පරියන්කේදී බලාපොරොත්තු වෙන්නේ. අපි සීලයක් පිළිහිටියා. සම්ප්‍රක්‍මචාරින් වහන්සේලා භාවනා කරන පිරිසක් අතරමැද ඉන්නේ. ඒක නිසා අපිට අවශ්‍ය පරිසරය ලැබුණා කියලා හිත අලුත් කරන ආදිෂ්ඨාන පූර්වකව මේ පරියන්ක භාවනයේ යෙදෙන්න ඕනේ. ඒ ඊට පස්සේ අපි මේ ධර්ම සාකච්ඡා කරන වෙලාවල් වල ඒ Tamanට පරියන්කේ ඉන්නකොට මතුවෙන තියෙන ප්‍රශ්න බාධක තියෙනවා නම් ඒ ධර්ම සාකච්ඡාව ඉදිරිපත් කර ගැනීම ඒ වයින් කොහොමද ගොඩ එන්නේ කියලා අපිට දැනගන්න පුළුවන් වෙනවා. ඒ නිසා සීළු දෙනාම දැන් හොඳට හරි බැරි ගහලා වාඩි වෙලා ඒක පරියන්කයකට අපි වෙලා ගන්නවා.